ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ 63 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සීලුම දෙනා tempත් වෙලා ධර්ම කරුණිය යුක්තව සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නඛෝ ආනන්ද බික්ඛු සෝබති ඝන සංගනිකා රාමෝ ඝන සංගනිකා රතෝ ඝන සංගනිකතා රාමතා අනුයුක්තෝ ඝනාරාමෝ ඝනරතෝ ඝන සම්මුදිතා සෝචානන්ද බික්ඛු ඝන සංගනිකාරාමෝ ඝන සංගනිකාරතෝ ඝන සංගනිකාරාමතානුයුක්තෝ ඝන රාමෝ ඝනාරතෝ ඝන සම්මුදිතෝ යන්තං නික්කම්ම සුඛං උපසම සුඛං අවිවේක සුඛං සම්බෝධ සුඛං තස්ස සුකස්ස නිකාම ලාභී අක්කසිරලාභී අකිච්චලාභී නේතං ථානං විජ්ජති තී ස්වාමීන් වහන්සේ මෑණියනි ශද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වාගේ භාවනා වැඩමුළුවකට මුළු දෙච්ච වෙලාවක අපි මේ ගත කරන කාලේ වටිනාකම වැඩි කර ගැනීම සඳහා ඒ වගේම අපි බලාපොරොත්තු වෙන යම් වූ ඒ චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය කියන හිතේ නිදහසක් නැත්නම් ඥාණයෙන් ලැබෙන නිදහසක් සඳහා කළ යුතු අනුග්‍රහ කිහිපයක් සර්වචනාංශි බොහොම කරුණාවෙන් ප්‍රඥාවෙන් පෙන්ලා තියෙනවා. ඒ අනුග්‍රහ සම්පාදනය නොකළොත් ඒ බලාපොරොත්තු වෙන චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය ලබා ගන්න බෑ. ඒ විතරක් නෙමෙයි මේ ගත කරන කාලේ මේ මේ දැන් දැන් මේ වෙලාවේ ලැබෙන ඒ ප්‍රයෝජනේ සුඛයක් නැති වෙනවා. ඒ නිසා ඒක ගැන ගරු කරන තමන්ම, තමන්ගේ විවිධකයට ගරු කරන තමන්ම, ඒකම තමන් මේ ආධ්‍යාත්ම ජීවිතයෙන් බලාපොරොත්තු වෙන විමුක්තිය ගරු කරන කෙනා ඒ සරුවචන් වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් කිමිදිලා දේශනා කරන මේ කරුණු නිතරම ශක්ති ප්‍රබාණෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඒකට අනුග්‍රහිත කියන එක තමයි සාමාන්‍ය ਸਰවඥාන්සේ පාවිච්චි කරන්නේ. ඉතින් මේ අනුග්‍රහිත පහක් ਸਰවඥාන්සේ පෙන්ලා තියෙන එක ප්‍රධාන අනුග්‍රහිත සූත්‍රය කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. ਸਰවඥ දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය පංචක නිපාතය. හුඟක් වෙලාවට මේ වැඩමුළුවක ආරම්භයේදී මම මේ සූත්‍රය උපුටා දක්වලා ඒකෙන් අවස්ථාවක් ඇති කර ගන්නවා යෝගාවචරයට ඒක මතක් කරලා දෙන්න අනුග්‍රහ පහ. ඉතින් ඒක සම්බන්ධයෙන් අපි මේ වෙලාවේ ඒ අනුගහිත සූත්‍රයේ සාරාංශයක් වශයෙන් ඉදිරිපත් කළොත් ਸਰවචනංශ පෙන්වන්නේ ඉස්සල්ලාම ඒකේනා Taman නිතරම සීලකින් හිත අලුත් කර ගන්න ඕනයි කියන්නේ. අපි බෞද්ධ කිව්වහම එහෙම නැත්නම් පිපිජීවිත හිත කැමති කෙනා ප්‍රබුද්ධත්වයක් ඇති කර ගැනීමට කැමති කෙනා නිතරම කල්පනා කරන්න ඕනේ ඒ සඳහා ඉස්සරහට යන හිතක් නෙවෙයි අපිට තියෙන්නේ හැම වෙලාවෙම පස්ස බහන පැකිලෙන දුර වෙන හිතක් අන්න එවැනි බාධාවල් එවැනි අසුබයින හිතක් මේ වැඩේට යලපෙන්නේ නැති නිසා හිත අලුත් කරගන්න ඕනේ අපි වැඩේට ධෛර්යයක් ඇති කරගෙන නවමු හිතක් හැකි සංඥාව ඇති හිතක් ඉදිරිය බලන හිතක් ඇති කිරීමේදී ඒ යෝගාවචරය අර තමන්ගේ දිනදා ජීවිතයේ හික්මීම ශීලචාර ගති හැදිච්ච ගති එහෙම නැත්නම් මහත්ම ගති තව ටිකක් වැඩිපුර හික්මිච්ච වැඩිපුර මහත්ම ගති ඇති වැඩිපුර සංස්කෘතික ගති ඇති දෙයකට පෙළඹීම තමන් ඉබේම සදාචාරාත්මක වගකීමක් බවට පත් වෙනවා ඉතින් මේක අපි එදිනදා ජීවිතේ ගත කරනකොට අපි මේ තරම් කෙරෙන්නේ නැහැ. නමුත් වැඩමුළුවකට ආවට පස්සේ භාවනා වැඩමුළුවකට ආවට පස්සේ සීලානුග්‍රහිත අපි සලකන්නේ හිත අලුත් කර ගැනීමක් විදිහට. එහෙම නැත්නම් අපේ හිත පසුබාහන ගතිය වැඩි. කෙලස් කියන්නේ පසුබාහන හිතක්. නික්ලේශී හිතක් කියලා කියන්නේ බොහොම සජීවී ඉදිරියට බලන හිතක්. ඉතින් ඒකක් ඇති කරගන්න ඒකට අවශ්‍ය අනුග්‍රහයක් තමයි සීල අනුග්‍රහිතය. ඒ නිසා අපි මේ වැඩමුළුවක් පටන් ගන්නකොට උපෝසත තහංග සීලයක් සමාදන් වෙනවා. ඒ නිසා අපි මේ කොහොම එකතු වෙලා ඉන්නේ අනිවැනි සීල් පිරිසකට ගැළපෙන තැනකට ගැළපෙන සීලක පිළිතලා. ඉතින් ඒක අපි නිතරම බලනවා මේ අනුග්‍රහ කරන්න බලනවා වැඩමුළුව පුරාවට මේ සීලේ පුලුවන් තරම් අරස කරන. ඒකට කියනවා සීලානුගහිතය කියලා. මෙතනින් තමයි ඇත්තටම කියනවා නම් ශාසනය පටන් අරගන්නේ. ගෝදෙනෙක් ගිහි ශාසනය නැත්නම් ගිහි ප්‍රතිපදාව දාන සීල භාවනා කියලා කිව්වට තමන්ගේ ආධ්‍යාත්මික ජීවිත ගමන පටන් අරගන්නේ සීල ශික්ෂාවෙන් තමයි. අපි දන් දෙන එක හැබෑව සිල් තුන දන් දෙන එකත් හැබෑව දන් දීමෙන් අපි ඒකට පෙරහුරුවක් ලබනවත් හැබෑව. නමුත් Tamanට ඇත්ත වශයෙන් බලපෑමක් පෞරුෂත්වයට ෘචිජාතිකම් වලට බලපෑමක් ඉස්සල්ලාම එන්නේ තමයි සීලයකට අපකප වෙච්ච වෙලාවේ එහෙම නැත්නම් සීල ශික්ෂාවක් සමාදන් වෙච්ච වෙලාවේ ඉතින් සීල ශික්ෂාව තමයි ශාසනය පටන් ගන්න තැන. එහෙම නැත්නම් ශික්ෂාවෙන් තමයි ශාසනය පටන් අරගන්නේ. ශික්ෂාවල පළවෙනි සීල ශික්ෂා තමයි සීල ශික්ෂා. ඉතින් ඒකම අපට ලොකු සතුටු කාරණාවක් වෙනවා ජීවිතේ දුකට කරදරයටපත් වෙච්ච වෙලාවක අපි පුළුවන් වෙලාවේ ශක්ති ප්‍රමාණේ ලෝකෙ මෙච්චර දුස්සීලව ඉඳද්දී පුළුවන් ප්‍රමාණයට අපි සීලයක් සැලකුවා. අපි ਸਰවචන්නාංශික වචෙන්ට අහුම්කන් දුන්නා. කියලා ඒ සීලයට කරන වැඩපිළිවෙල අනුග්‍රහය හැම වෙලාවෙම තමන්ට ලොකු චරිත සාහිතිකයක් වාගේ ආධ්‍යාත්මික වගවීම බලපානවා. ඒක නිසා ශිෂ්ඨාචාරය කියන මාතෘකාව ගත්තොත් ඒක විවිධ සමිති සමාගම් වලින් අද අර්ථකථනය දෙන්න බලනවා. මොකද්ද මේ ශිෂ්ටාචාරය කියලා කියන්නේ? නැත්තම් මානවයා ශිෂ්ට උනායි කියලා කියන්නේ කොතනින් එනකොටද? එහෙම නැත්තම් තිරිසනන්ගේ මානවයා වෙන් වෙන තැන මොකද්ද කියලා. මොකද තිරිසනෙකුට ශිෂ්ටාචාරය කියන එක අදාළ නැහැ. ගැළපෙන්නේ ඒක මානවයට සම්බන්ධ දෙයක්. නමුත් අපි දන්නවා මානවයන් අතර තිරිසනුන් හා සමාන අශිෂ්ට ඇත්තෝ ඉන්නවා. අපේ ජීවිතවලත් තියෙනවා අශිෂ්ට තිරිසන් යම් යම් ගති පුරුදු. ඉතින් ඒකට අපිට හරි අමාරුයි කියන්නේ. කොතනද ඉඳලාද අපි කොයි එක් පැත්තෙන් එහා පැත්තට ශිෂ්ට සමාජය කියන්නේ, කොයි පැත්තෙන් මෙහා පැත්තට අශිෂ්ට සමාජය කියන්නේ කියලා. මේක BBC එකේ කරපු සිවිලයිසේෂන් කියන නැත්නම් ශිෂ්ටාචාරය කියන පොතේ ඒගොල්ලෝ ශිෂ්ටාචාරය මැනලා තියෙන්නේ ඒ ඉස්ලාම අක්ෂර ලියන්න පටන් ගැනීමෙන් කියන. ඒක අවුරුදු 6000ක විතර පරණ එකක් කූලියන් අකුරු දැකපු දවසේ ඒව ලියලා මැටි කැත මැටි තට්ටුවක ලියලා උළු කැටයක් වගේ කියලා ලියලා ඒක පිච්චුවාට පස්සේ ඒ තියපු අකුරු අවුරුදු 6000 ගියත් මොනවාක්වත් වෙන්නේ නැහැ. පස්සේ තිබිලා හම්බ වෙලා තියෙනවා. ඒකෙදී මේ වැඩට ගිය කඩේට ගිය 16ක් වගේ එකක් නැත්නම් කඩේට ගිය පොඩි දරුවෙක් අම්මා දීපු වඩු ලයිස්තු ලීලා ගිහිල්ලා තියෙනවා. ඒ අකුරු හම්බෙලා තිනවා අවුරුදු 6000කට දෙදෙස්ලා ඒක උඟක් වෙලාට අප්‍රිකානු රටක වගේ හම්බෙලා තියෙන්නේ මේක තමයි ශිෂ්ටාචාරයේ ආරම්භය කියලා පටන් ගන්න තියෙන්නේ. බෞද්ධ වෙන අපට ඊට වඩා බොහෝම ප්‍රසිද්ධ බොහෝම ශක්තිමත් උපමානයක් තියෙනවා. අපි ශිෂ්ට වෙන්නේ සීල් රකිප දවසේ ඉඳලා. ශිෂ්ටේ සහ සීල් රකීම කියන දෙකම එකයි. සීලය නැත්නම් අශිෂ්ටයි, අශීලාචාරයි, අශික්ෂිතයි, මහත්ම ගති නැහැ, අමනුස්සයි. යම් දවසක සීලයකටපත් වෙච්ච දවසේ ඉඳලා ඒ හැදිච්ච ගති, සීතල ගති, මහත්ම ගති එන්න පටන් ගන්නවා. එතකොට ශීලයේ මට්ටම් තියෙනවනේ ගොඩක්. අපි දන්න සාමාන්‍ය බෞද්ධයා පිළිගන්න මානව පද්ධතිය පංචිල් පද පහ. ඊට පස්සේ අපි දැන් මේ වැඩමුළුකදී අට සිල්, නව සිල්, දස සිල්, සාමනීර සිල්, උපසම්පදා සිල් වශයෙන් තියෙන. ඒකට හැම එකකින්ම වෙන්නේ අපේ ශිෂ්ට ගති එන්නේ එන්නේ එන්නේ වැඩි කරන එක. එන්නේ වැඩි කිරීමේ කටයුත්තට ධෛර්යයක් පිණිස සරුවච්චන් වහන්සේ අදි සීල ශික්ෂාව කියන වචනේ පාවිච්චි කරනවා. යම් තැනෙක් යම් ශිෂ්ටාචාරයකට යම් සීලයකට යම් හික්මීමකට ආවනම් හැම වෙලාවෙම කල්පනා කරන්න කියනවා ඉදිරියට තියෙන වැඩි සීලයට මට යන්න බැරියයි. ඒකට තියෙන බාධා මොකද්ද? කොහොමද මම යන්නේ කියලා. ඒ නිසා සීලයකට පත්වෙච්ච කෙනා ඉනිමගකට ගොඩ වෙච්ච මිනිහා ඊගාව පඩියට ගොඩ වෙන්නේ කොහොමද කියලා වගේ නිතර සීලය අදි සීලයක් පාඩපත් කර ගන්න දන්නේ නැත්නම් එයාගේ ප්‍රගමණය එහෙම නැත්නම් දියුණුව ඒ හා සමාන එකතන කරකැවෙන්න පටන් ගන්නවා. මෙට්ටහි වෙන්න පටන් ගන්නවා. නිසා සීල ශික්ෂාව නිතරම බලන්න ඕනේ. පුළුවන් විදිහින් අනුග්‍රහ කරලා අදි සීල ශික්ෂාවක් වඩපත් කරන්න. එතකොට අපේ හිතේ නැවුම් ගතිය එන්නේ එන්නේ වැඩි වෙනවා. ඊ ගාවට සුත අනුග්‍රහිතේ. සුත අනුග්‍රහිතේ කියලා කියන්නේ බහුසුත භාවයේ පිනිස බුදුබණ අහන එක කියලා අපිට බෞද්ධ වශයෙන් කියන්න පුළුවන්. නැත්නම් දන්න කෙනෙක් කියලා දෙනකොට බොහෝම ගෞරවයෙන් නැත්නම් අපි කියන ධර්ම ගෞරවයෙන් ඒ කියන දේ අහලා තමන්ගේ සුත්තමේ ඥානය වැඩි කිරීමට ගන්න ප්‍රයත්නය. ඉතින් මේක හැම වෙලාවෙම කල්පනා කරලා බලන්න ඕනේ. තමන් අසුවිරු ඥාන සහිත බෞසුත බව ඇති නැත්නම් ඒ වගේම බෞසුත බව වැඩි කිරීමට කටයුතු කරන කෙනෙක් නම් එයාට අර චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන පැත්තට යන්න තියෙන ඊට වැඩි ඒ වගේම වර්තමාන වශයෙන් සතුටු වෙන්න පුළුවන් හිත අලුත් කර ගන්න පුළුවන් ගතියක් තියෙනවා එහෙම නැත්නම් ඒක පිළිබඳව තවත් හිත වදින විදියට සරුවචන වහන්සේ දේශනා කරලා තියෙන දෙයක් තමයි යම් කෙනෙකුට සම්මා දිට්ඨිය පහළ වෙන්න නම් වැඩිපුරත් ඕන නම් කියන්නේ යහදක්ම දැක ඇති වෙන්න ඕනේ නම් යෝනිසෝමනසිකාරයක් ඇති වෙන්න ඕනේ නම් එහෙම නැත්නම් අපි මේ හිතන සම්ප්‍රදාන කුල කල්පනාවල් වලට විරුද්ධව විප්ලවීය කල්පනාවක් ඇති කරගන්න ඕන නම් එහෙම නැත්නම් සම්ප්‍රදාන කුල නොවන විදිහට හිතලා අපි සෙල්ලක්කාර කල්පනාවක් ඇති කරගන්න ඕනේ නම් ඒකට සරුවච්චන් සඳහන් කරලා තිනවා අනිවාර්යයෙන්ම බුදු නුවණට තේරෙන්නේ ක්‍රම දෙකයි පරතෝච පරතෝච ഘോഷෝ අජ්ජත්ත යෝඩසෝමනසිකාර නිතරම අනුන් කියන දෙයට අහුම්කම් දෙන්න ඕනේ මේකට ලස්සන වචනයක් අපේ ශාසනය සඳහන් කරන පරතෝ ഘോഷය ਸਰවචනසේ දේශනා කරන ධර්ම ഘോഷය අහලා ඒකෙන් ටික ටික ටික ටික දිනු වෙන එක දැන් කාලේ අපි කියන දැනුම තමයි එදා තිබුණ එකම ක්‍රමයයි දේශනා කරනවා ශ්‍රාවකෙක් අපි ඔක්කොම ਸਰවචනසේගේ ශ්‍රාවකයෝ උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ අද ඊට වැඩි ජනමාධ්‍ය බොහෝම දියුණුයි. අද තියෙනවා කියනවා අහන ක්‍රමයේ තියෙනවා ලියනවා තියෙනවා ඊට පස්සේ විද්‍යුත් ක්‍රම තියෙනවා ගොඩාක් ක්‍රම තියෙනවා. ඒව දියුණුවන හැම වෙලාවෙදීම සුතමේ වශයෙන් දැනුම මාරු කිරීමේ යෙදී හිටපු කට්ටිය හිතුවා අලුත් ක්‍රම පැමිණීම නිසා සුතමේ වශයෙන් ඥානෙ බෙදා හැරීමේ ක්‍රමවලට අප්‍රසාදයක් පළ වේ ජනප්‍රිය භාවය අඩු වෙයි කියලා. නමුත් අද වෙනකොට ඕනම කෙනෙක් පිළිගන්න තියෙනවා කොච්චර ජනමාධ්‍ය තිබුණත් කෙලින් ඉස්සරහට ගිහිල්ලා අහගෙන ඉන්න තරම් sannivedanayak කවදාකවත් වෙන්නේ නැහැ. ඒකයි ඔයගොල්ලෝ ඔච්චර රට රාජ්‍ය ගෙවාගෙන මෙහෙට එන්නේ මේ බණ දන්නේ නැති නිසා නෙවෙයි. ඉස්සරහට වෙලා කෙනෙක් කියනවා අහගෙන ඉන්නවා. එතකොට ඒකේ තියෙන ලොකු සම්බන්ධයක් මේ මේ මටමයි කියන්නේ කියලා වගේ. මෙන්න මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ සඳහන් කරේ අහන බණ සහ ඇහෙන බණ කියන එක. අපි වෙන වැඩක් කරන ගමන් පොල් ගන්න ගමන් කාර් එකක් එලවන ගමන් බණ අහන්න පුළුවන්. ඒකට බණත් ඇහෙනවා කාර් එකත් එලවනවා. එතකොට මේ දෙකේ කලවම නිසා කොච්චරක් බණ ඇහුවද කොච්චරක් බණ ඇහුණද කියන එක තේරෙන්නේ නමුත් Taman ඉස්සරහා ඉඳගෙන කාට හරි බණක් කවුරු හරි දැන් දාන දෙන්න අයට අපි දාන වේලාවේදී බණක් කියන. ඒකට ඒ අත දන්නවා මේ අපි දීපු දානෙට අපටයි බණ කියන්නේ කියලා. අන්න ඒ බණවලට යොදන අවධානයට කියන්නේ ධර්ම ගෞරවය කියලා. ඒක ඇහෙන බණක් නෙවෙයි, අහන බණක්. මෙන්න මේ විදිහට ධර්මය සුතය කෙනෙකුගේ විමුක්තියට හේතු වෙනවා. ඒකදී අහන්න ඊටාම ශීබුද්ධියෙන් ධර්ම ගෞරවයෙන් අහනවනම් එපමණක්ම ඇති කියලා කියනවා සර්වචන්නාංශිකේ මේ ගැඹුරු ධර්මය අවබෝධ කරගන්න ඒ නිසා සමහර ඇත්තෝ මම ඒක අනුමත කරනවා කියන්නේ නෙවෙයි සෝතාපන්න කියන එක විස්තර කරන්නේ කනට ධර්මයේ වැටිච්ච ඇත්ත බුදුහාමුදුරු කියන්නේ කනට වැටෙනවා සෝතාපන්න කියලා කියනවා නැත්නම් සර්වචන් සඳහන් කර තිනවා සුත්තවා අරිය ශාවකෝ කියන සර්වචන්සිකින්දී ඇහලා ඒ වෙනුවෙන් අපකප්ප වෙලා කටයුතු කරන කෙනාට සුතව ආර්ය ශාවකෝ කියන එක සඳහන් කරලා තියෙනවා. ඒක ධර්ම දේශනාවලදීත් පස්සේ අපි සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා. යම් කිසි කෙනෙක් මම මේ ගෘහ ජීවිතය ගත කරද්දී හෝ පැවිදි වෙලා හෝ හිතනවනම් මම අඩුගානේ සෝවාන් මාර්ගයටපත් වීම සඳහා මාර්ගස්ථයක් වෙන්න ඕනයි කිය. සෝවාන් වීම සඳහා සෝවාන් මාර්ගයට මම එළඹෙන්න ඕන පෙළඹෙන්න ඕන කියලා ඒක නම් තමයි සීලයක පිළිහිටපු කෙනා නැත්නම් සීලයක පිළිහිట్లా ඒ චේතෝ මුති පඤ්ඤාවිත බලාපොරොත්තු වෙච්ච කෙනා ඒකෙනත් ආර්ය පුද්ගලෙක් විදිහට තමයි සරුවචංශය බාර ගන්න. සෝවාන් මාර්ගස්තය ආර්ය පුද්ගලෙක් විදිහට. ආර්ය අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝ රත්නය කියලා කියනකොට සෝවාන් මාර්ගස්ත පලස්ත සකදාගාමි මාර්ගස්ත පලස්ත එසා සෝවාන් මාර්ගස්ත සියලුම දෙනා අන්ධ පුතඥය ගන්නට නෙමෙයි ਸਰවඥාන්සේ වඩාන්නේ. ਸਰවඥාන් සඳහන් කර තියෙන සුතව අරිය ශාවකෝ කිය. එතකොට ඒ මත ඉඳලා තමයි හුඟව දෙනෙක් කියන්නේ මයි ළඟට එන්න මගේ බණ අහන්න ආපුවම සෝවන් වෙනවයි කියලා කියන කතාවකුත් තියෙනවා. ඒකට නෙමෙයි මම මේ අඬගාන යන්න හදන්නේ. මම කියන්න හදන්නේ මේ ਸਰවඥ දේශිත ධර්මය ඇහිවුම් පමණින් ඒ පුද්ගලයා තුළ විශාල වෙනසක් ඇති කරනවා. ඒ නිසා ඒ ඇහුණ කෙනාට සුතව ආර්ය ශාවකෝ කියලා කියනවා. ඒ නාහපු කෙනත් එක්ක ලොකු වෙනසක් තියෙනවා. මේකෙදි ඒ කියන්නේ බන ඇහිච්ච කෙනා නෙවෙයි අහපු කෙනා. ඇහෙන බනයි අහන බනයි කියලා දෙකක් තියෙනවා. බන ඇහුන පමණට මුණින්නවල තිබෙන කලයට වතුරක් කෙරුවාට කලේ පිරෙන්නේ නැහැ. කලේ උඩට හරවපු වෙලාවේදී ඒ යත්තන කියන්නේ උග්ඝටිතඤ්ඤු කියලා. උග්ඝටි කියන්නේ ඝටේ උඩට හරවපු කෙනා. ඒ කෙනාට බන දාපු ගමන් අහ ගන්නවා. ඇතුළට යනවා උග්ගටි තඤ්ඤු විපංචි තඤ්ඤු කියලා කියන්නේ දැම්මට මොකද එයා ටිකක් විස්තර කරලා දෙන්න ඕනේ. ඒ දෙකොල්ල ਸਰවඥංශයේ දක්වන ප්‍රමණින් බණක් අහපු ප්‍රමණින් තම තමන්ගේ කෘත්‍ය සාක්ෂාත් කරගෙන තියෙනවා. ඊට පස්සේ ඉන්න කට්ටිය ඤෙය්‍ය ඤෙය්‍ය කියලා කියන්නේ එක සැරයක් ඇහුවට මදි. ඒගොල්ලන් නැවත අර්ථකතන දෙන්න ඕන. උද්දේශ නිද්දේශ ප්‍රතිනිද්දේශ වශයෙන් අවස්ථා කීපයක විස්තර කරලා පස්සේ කොහොම හරි කරලා ගැටේ ගහගෙන මේ ආත්මෙදී සෝවන් පලස්ත වෙනවා. ඒ ඒ වුණත් හරියන්නේ නැති පදවර්ම කියලා જાතියක් ඉන්නවා පොතේ ගුරයි කියන එක කියවනවා අහනවා කවදාකවත් මේ ජීවිතේ ඒ වගේ සාක්ෂාත්කරණයක් වෙන්නේ නැහැ හැබැයි සෝවන් මාර්ගයටපත් වෙලා ඉන්න ඵලයක් ලැබෙලා නැහැ ඉතින් ඒ අනුව බලනකොට ඇහිම මම බුදුපණක් ඇහුව පමණින් ඒ කෙනාගේ පෞරුෂත්ව වෙනසක් ඇති වෙනවා රුචි අරුචිකම් වල වෙනසක් ඇති වෙනවා ඒක සංසාරේ ඊටාම ලොකු වෙනසක් ඇති කරන සුළුයි බුදු කෙනෙක් අහලා බුදු කෙනෙක් බණක් අහනවා කියන එක. ඉතින් ඒ ධර්ම කොටාස පණ වගේ රැකගෙන තමනුත් භාවනා කරමින් අන්න කියා දෙමින් තමයි අවුරුදු 2600ක් අපි මේ ඉතිහාසයක් නඩත්තු කරන ඇවිල්ලා තියෙන්නේ. ඒ ඒ ඒ ඒ ඒ ඉතිහාසයකට තමයි අපි මේ උරුම වාසිකම් කතා කරන්නේ. ඒ නිසා අපි අද යම් ආකාරයකට මේ බුදුබණ අහමින් බුදුබණ හිතේ දරා ගනිමින් අනුව කටයුතු කරන්න උත්සාහ කළොත් අපි එක පැත්තකින් සුතව ආර්ය ශා วก කියන පැත්තට වැටිලා පුළුවන් නම් මේ ජීවිතේදීම සේක මට්ටමට නැත්නම් සෝවන් ඵලස්ත තත්ත්වයට යන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු ගානේ ඒ තමයි අසු විරු ධර්මය තව කෙනෙකුට කියලා දීලා මේ ධර්මයේ නිමි પરම්පරාවට යන්න දෙන්නේ නැතුව රැකගැනීමේ දායකත්වයකට දරන්න පුළුවන්. ඉතින් මේ භාවනා වැඩමුළුවේ භාවනා දවසක මේ වගේ බණට පැයක් දැමෙනකින් අදහස් කරන්නේ අන්නේ සූතානුග්‍රහිතේට අනුග්‍රහ කරන්නයි. ඉතින් ඒකට දෙපාර්ශවය එකතු වෙනවා. දේශනා කරන දේශනාව අහන දෙපාර්ශවයේම සකච්ඡාකාරීව ඒකට ආදර ගෞරවයෙන් නැමී සිට කරන්න ඕනේ. ඒ නිසා අපි සීළු වැඩ බහ තබලා අතපය හොදාගෙන ඉසෝදානාලා ධර්මයට යෙදී කටයුතු කරනකොට ඒක පිනක් කියලා අපේ ශාසනය කියන්නේ. ඒ කියන්නේ අපි අපි කරගන්න වටින දෙයක්. ඉතින් ඒ දේ සර්ව සාධාරණයි මොකද අපි වෙලාවේ සතුම් මරින් හොරකම් කිරින් අති මොනම දෙයක්වත් කරන්නේ නැහැ. ඒකෙන් වෙන් වෙලා ධර්මයේ අනුව හිත මනසිකාරය පවත්නවා දෙන දේ අනුව ඇහෙන දේ අනුව ඒක තමන්ට තමන් කෙරේ අනුකම්පා කරන සත්පුරුෂයන් විසින් අනිවාර්යෙන් කළ යුත්තක් කොච්චරද කියනවනම් ධර්ම ස්වාමී වූ සරුවච්චන් වහන්සේ පවා තමන්ගේ ශිෂ්‍යයන්ගෙන් බණ අහලා තියෙනවා. කුටිකන්න සෝන ස්වාමීන් වහන්සේට කියලා තියෙනවා මේ බණ ටිකක් කියන්න බැරිද කියලා. එතනින් ගියාම චුන්ද ස්වාමීන් වහන්සේට කියලා තියෙන මට පිළිත්තියක් කියන්න බැරිද කියලා. උන්වහන්සේ ධර්ම ගෞරවයෙන් ධර්මයට ගුරුක් වශයෙන් සැලකුවා විතරක් නෙවෙයි ධර්මයේ දේශනා කරන තමන්ගේ ශ්‍රාවකයෙකුට පවා පුදුම ගෞරව කරලා තියෙනවා. තමන් දැන් නැත්නම් සරුවච්චන් වහන්සේ මේ ධර්මයේ සැඟවිච්ච දේ මතු කරලා ලෝකෙ දුන්නාට පස්සේ උන්වහන්සේ හරියට පෙන්නේ ධර්මයේ අයිතිකාරය වශයෙන්. නමුත් සරුවච්චන්හන්සේ කෙරුවේ ඒක නෙවෙයි ධර්මයේ ගුරුතරණේ තලකලා ඒ ධර්මය වෙන කෙනෙක් ලව කියව ගන්න තරම් නිහතමානී බවක් වෙලා තියෙන නිසා අපට කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ ධර්මයට ගෞරව කරනකොට පැකිලෙන්න. ඉහළම මට්ටමට කර කරන්න පුළුවන්. ඉතින් ඒකත් සිද්ධ වෙනවා බණක් අහන වෙලාවට පව් වෙන්නේ නැහැ. Tamanට අමතර නොදන්න දේවල් දැනගන්න හම්බ වෙනවා. හැබැයි ඒක බොහොම ආදර ගෞරවයෙන් කරගෙන යන්න ඕනේ. ඊගාවට තියෙනවා සාකච්ඡා අනුගහිතය කියලා එකක්. ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කිරිල්ල ඒක ධර්ම දේශනාවකට වැඩිය ටිකක් සජීවී. මොකද ධර්ම දේශනාදී එක්කෙනෙක් කතා කරන එක්කෙනෙක් අහගෙන ඉන්නා විතරයි ඒක පැත්තටයි ගලන්නේ. ධර්ම සාකච්ඡාවේදී ඒ සම්බන්ධ වෙන අනික් කාටත් කතා කරන්න අවස්ථාව ලැබෙනවා. එතකොට සජීවී සම්බන්ධයක් තියෙනවා. එතකොට තමන තියෙන සැකමසුතන් අහලා විස්තර කර ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා ඒකත් අනුග්‍රහිත එකක්. තුන්වෙනි අනුග්‍රහිත විදිහට සඳහන් කරනවා. එතකොට තමයි කෙනෙක් සමත විදර්ශනා භාවනාවට සුදුසුකම් ලබන්නේ. ඉතින් එහෙම කරලා බණ ඇහුව පමණින් මම rahat වෙනවා කියලා හිතන්නේ නැතුව ඒ බණ භාවනා ටිකත් කරගන්න ඕනේ. සමත භාවනා, විදර්ශනා භාවනා කරන්න ඕනේ. වෙන පැත්තකට කියනවනම් ඒ වනහල සීලෙක ඉඳලා සකච්ඡා කරලා භාවනා කරපු කෙනාට විතරයි බණක අමතර රසයක් බුද්ධ විඳ ගන්න පුළුවන් වෙන්නේ. මේ බණ අහන්නේ නිකම්ම නිකන් පිං සිදු කර ගන්න නෙවෙයි. ඒකේ තියෙන මේ ක්‍රියා කරලා තමන් ප්‍රයෝජන ලබන්න නම් කරනකොට අනිවාර්යයෙන්ම ප්‍රශ්න මතුවේ. ඒ මතුවෙන ප්‍රශ්න निराකරණය කරන අදහසින් බණ අහනකොට निराකරණය කරන කරගන්න අදහසින් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන එක නිකම්ම නිකං බණ භාවනාව භාවනා නොකර බණහන කෙනා වගේ නෙවෙයි. භාවනා නොකර සාකච්ඡා කරන කෙනෙක් වගේ නෙවෙයි. සජීවී සම්බන්ධකමක් තියෙනවා. ඉතින් ඒක නිසා සමතු විදර්ශනා භාවනා කිරීම එතකොට මේ සීලානුගායිතේ සුතානුගායිතේ සාකච්ඡානුගායිතේ සමත අනුගහිත විපස්සනා අනුගහිත කියලා අනුග්‍රහ පහකින් තමයි අපි ටිකෙන් ටික ටික ටික ඉස්සරහට යන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා හැම දවසෙම දිනචරියාව හැටියට මේ පැය ධර්ම සාකච්ඡා ධර්ම දේශනා සඳහා පාවිච්චි කරන්න. ඉතින් ඒ වගේම තව චාරිත්‍රයක් තමයි හුඟක් වෙලාට මේ නිසන්වනේ අපි කරන වැඩක්. ඒ ඉස්රායිල් ජාන ධර්ම මාත්‍රකාව අනුව මේක ධර්ම දේශනා මාලාවක් විදිහට පවත්වන්නේ. ඉතින් මේ වැඩමුළුව සඳහා මට යෝජනාවක් ඇවිල්ලා තිබුණා අන්තිමට කරපු වැඩමුළුවට පස්සේ තියෙන සූත්‍රය මෙතෙන්ද ගන්නයි කියලා. අන්තිම වැඩමුළුවේදී අපි කිරුවේ චූල ශුන්්‍යත සූත්‍රය. එහෙම නැත්නම් ශුන්්‍යතාවය පිළිබඳව තේරවාදයේ සඳහන් වෙච්ච වටිනා සූත්‍රයක්. ඉතින් ඒක අර කරගෙන ගිය මේ දේශනා මාලාවේ ඉදිරිපින්මක් එහෙම නැත්නම් ධෛර්ය කරවන සුළු දෙයක් නිසා යෝජනාවක් කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ අමාරු ගැඹුරු මාතෘකාවක් බව හැබෑව. මේක දේශනා කළ තියෙන භික්ෂුන් වහන්සේලාට ඒ වුණත් මේ මේ ප්‍රත්‍යලා තියෙන වෙලාව යකඩ තලා ගන්න ඕනේ. මහා ශුන්්‍යත සූත්‍රයේ මේ මේ වැඩමුළුවට මාතෘකා කරගන්නයි කියලා. මේ වාඩි වෙලා ඉන්න කට්ටියකින් යෝජනාවක් ඇවිල්ලා තිබුණේ. ඉතින් මට හිතුණා අර තියෙන යෝජනාව අනුව මේ වැඩමුළුවට මහා ශුන්්‍යත සූත්‍රය ඉදිරින් තියාගන්න. ඉතින් කවුරු හරි ඒ සූත්‍රයේ සඳහන් දේවල් ස්වාධීනව හොයලා බලලා මේ ධර්මදේශනාත් එක්ක වැඩිදුර හදාරන්න කැමති නම් එයත් අන්ට ਸਰවඥ දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ මේ සූත්‍රය දක්වන්න පුළුවන්. මේ සූත්‍රය සඳහන් කරන්න බලාපොරොත්තු වෙන ਸਰවඥ වහන්සේ ශූන්‍යතාවය පිළිබඳව විග්‍රහයක්. ඒතර මේ ශූන්‍යතාවය කියන එක අපේ එදිනෙදා ජීවිතයේ වචන වල සම්බන්ධ වෙන එකක් නෙවෙයි. අපිට ආර්ථික විද්‍යාවට ඕන කරන වචනයක් නෙවෙයි. දේශපාලන විද්‍යාවට ඕන කරන වචනයක් නෙවෙයි. සමාජ විද්‍යාවට ඕන කරන වචනයක් නෙවෙයි. මොකද දේශපාලන ආර්ථික සමාජ විද්‍යාවල ද්වේෂ කරන වචනයක් මේක. කැමැති නැති නුරුස්නාසුළු මුස්පේන්තු කාලකන්ණි එපා කරපු වචනයක්. නමුත් ධර්මයේ නම් Tamanට සත්‍ය අවබෝධ කරගන්න නම් මේ විෂි කරපු කුණු කුඩේට දාපු මේ වචනය ආපහු උපදාලා ගන්න වෙනවා. අපි තේරවාද ශාසනයේ කොතනදෝ තැනක අවුරුදු 1000කට 1500 අතර කාලයකදී මේ වචන විසි කරලා තියෙනවා. අපේ ඒ කියන්නේ එදා වෙන්න ඇති ධර්මයේ ආගමක් බවට පත් වෙච්ච දවස. ඊට පස්සේ අපිට බුද්ධඝම් කරන මිසක් බුද්ධ ධර්මයේ අපෙන් ඈත් වෙන්න පටන් ගත්ත විවිධ හේතු නිසා විදේශ ආක්‍රමණ වෙන්න ඉඩ තියෙනවා. දුර්භික්ෂ කාල වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ බුද්ධ ආගමක් හදාගෙන සිංහල බෞද්ධයා කියන උත්සාහ ගත්ත දවසේ ඉඳලා අපේ ශාසනය නිවන් දකින්න කට්ටිය නැති වෙන්න පටන් ගත්තා. ඊට ඉස්සෙල්ලා මේ සිංහල දේශේ නැත්නම් ශ්‍රී ලංකාව රහතන් වහන්සේලා අහසේ වඩින්න නිසා අනුරාධපුරයේ අම්මලාට වී පැදුරක් වේලා ගන්න බැරි තරමට අහස මේ රහතන් වහන්සේලාගේ වැහිලා තිබුණයි කියලා වචනෙට කියනවා. කිසිම සංඝයා වංශ නමකට ඇඟිලි දික් කරලා කියන්න බැරිලු මුන්නහන්සේ ආර්යයන් වංශ නමක් නෙවෙයි කියලා. හැම පැවිදිච්ච හැම කෙනාම ප්‍රයෝජන ලැබලා තියෙනවා. ගමක් ගණක් ගමක් ගමක් ගාන තිබිච්ච අම්බලම් මෙතෙන් පල්ලෙහාට බයිනකොටවත් අම්බලමක් තියෙනවා. ඒක තියෙන්නේ අරන්නේ ඉඳලා ගමට යන්න ඉස්සෙල්ලා පින්නපාත බෙදන්න ඉස්සෙල්ලා සංඝයාට සිවුර ඇඳ ගන්න. නැත්තම් කැඳ ටිකක් අරගෙන ඇවිල්ලා ඒක ඉඳගෙන බලඳන්න. ඒවට කියන්නේ ආසන ශාලා කියලා. එකම ආසන ශාලාවක්වත් තිබුණ නැසු අනුරාධපුරේ මේ ආසන ශාලාව ඉඳගෙන කවුරුත් රහත් වෙලා නැහැ කියලා. එහෙම තිබුණු අපේ මේ ශාසනය අද වෙනකොට අන්තිම රහතන් වහන්සේලාට වඳින එකම රට ලංකාව. අන්තිම රහතන් වහන්සේට ඉන්න තැනට වඳින එකම රට ලංකාව. ඒ කියන්නේ මේ මිනි පෙට්ටියට එන ගහලා අයින් කරලා ඉවරයි. අපි දැන් කාමභෝගී. අපි දැන් සුද්ධ පිටිපස්සේ යනවා. මේ වෙනස ඇතිවීමත් එක්ක මේ ශූන්‍යතාවය කියන වචනේ වැළලීලා ගියා. ඒ නිසා මේ වචනේ විස්තර කරන්න ගියාම අර ඉතිහාසගත ප්‍රශ්නේ එහෙම නැත්නම් අපි අර එකට මුස්පීන්තු කරලා පැත්තකට දාපු ගතිය නිසා හරි වෙහෙසක් තියෙනවා උගව දෙනෙක් කියනවා ගැඹුරුයි කියලා ගැඹුරු නැත්තේ නෑ නමුත් ਸਰවචනසි තාම උපක්‍රමශීලීව ලස්සනට ඒ වචනේ <clears throat> භාවනා යෝගාවචරයාගේ යෝග ජීවිතයේ සාර්ථකත්වයට සම්බන්ධ කරලා පෙන්නනවා. ඉතින් ඒකයි අපි මේ වැඩ මුළුවේ දේශනා මාලාවේ බලාපොරොත්තු වෙන දේ අපි දන්නේ නැහැ කියලා හිතන ගැඹුරුයි කියලා හිතන මේ ශූන්‍යතාවය කියන වචනය අපි එදිනදා ජීවිතේදී කොහොමද නැත්නම් අපි කියන මේ භාවනා දියුණුවට කොහොමද ලං කරගන්නේ කියන එකයි. ඉතින් ඒක මම හිතන්නේ ඔක්කොටම එක විදිහට වැටහෙයි කියලා. එහෙම නොවුණයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් ප්‍රමාණයකට සමන් කරගෙන යන භාවනාවට මේකෙන් අනුග්‍රහයක් වෙනවනම් ඒක ගැන සතුට වෙලා අපි ඉදිරියට යන එකයි තියෙන්නේ. ඉතින් ඒක ගැන ඉස්සරහට යන්න ඉස්සරලා තවත් මතක තියාගන්න තියෙන කාරණාව නැත්නම් බෞසුත භාවයේ සඳහා කාරණාවක් කියනවනම් අපේ මේ ਸਰුවචන දේශිත ධර්මය විවිධ පැති වලින් පිටු කරන ගතිය තියෙනවා. විවිධ පැති වලින් සම්පින්දනය කරන අර්ථ තියෙනවා දේශනා විලාස. ඉතින් යනෝ බලනකොට සමහරු මේක චතුරාර්ය සත්‍ය කියන එක පෙන්වනවා. තව සමහරු පටිච්ච සමුප්පාදය බුද්ධ ධර්මය කියලා පෙන්වනවා. තව සමහරු අනිත්‍ය දුක්ඛ අනාත්මයි බුද්ධ ශාසනය කියලා පෙන්වනවා. තව සමහරු ශීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා බුද්ධ ශාසනය වශයෙන් පෙන්වනවා. තව සමහරු අලෝභ අදෝස අමෝහ බුද්ධ ශාසනය වශයෙන් පෙන්වනවා. ඉතින් එක එකන එක එක පැති වලින් මේ ශාසනය විස්තර කරනවා. මේ මධ්‍ය ප්‍රතිපදා වශයෙන් පෙන්වනවා. අන්නේ විදිහට බලනකොට මේ ඉන කවුරුත් අතර වගේ ප්‍රසිද්ධයි. මේ ශාසනයේ ಗುಣ වශයෙන් මේ ත්‍රිලක්ෂණය මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණ තුන බුද්ධ ශාසනයේ ලෝකයට ඉදිරිපත් කර වටිනා සම්දර්ශනයක් වටිනා දර්ශනයක් වටිනා අදහසක් ඒකෙදී මේ ශූන්‍යතාවය කියන වචනේ සැසඳෙන්නේ අනාත්ම ලක්ෂණයත් එක්කයි. දුක්ඛ ලක්ෂණය හෝ අනිත්‍ය ලක්ෂණයත් එක්ක නෙවෙයි. ඒක නිසා අනාත්ම භාවයේ තේරුම් ගැනීමේදී අනාත්ම භාවය තේරුම් ගැනීම පහෙන් එකක් මේ ශූන්‍යතාවේ තියෙනවා. සරුවචන දේශනාව අනුව බැලුවොත් ත්‍රිපිටකයේ අවසලා අනාත්ම භාවයේ බුදුහාමර පෙන්ලා තියෙනවා ශුඤ්‍යතෝ තුච්ඡතෝ රිත්තතෝ අනත්තතෝ පරතෝ කියන ලක්ෂණ පහෙන්. ඒ කියන්නේ මිනිසෙක් නැත්නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කරන කෙනෙක් යම් ආකාරයකින් හිතාගෙන ඉන්නවා නම් මේකේ මට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියක් තියෙනවා පාලනය කරන්න පුළුවන් ගතියක් තියෙනවා මගේ වශයේ පවත්වන්න පුළුවන් දෙයක් තියෙනවා මගේ ජීවිතේ මොනවාරි හරයක් තියෙනවායි කියලා ඒ කිසිම දෙයක් ඒකේ නෑ ඒ අතින් ඒක ශූන්‍යයි කිසිසේත්ම ආණ්ඩුපට්ටු කරන්න බෑ. කිසිසේත්ම වශයේ පවත්වන්න බෑ. මේක මොනක්වත් මදයක් සාරයක් එවන අරටුවක් නැහැ. අනේ නැති අර්ථයෙන් ඒ ඒ ඔය අපි දාන්න හදන අර්ථ මේකේ නැති ගතියෙන් ශූන්‍ය බව තමයි අපි මේ සූත්‍රය අපිට මතු කරලා දෙන સંદર્ભය. ඒකම තමයි රිත්තයි කියලා කියන්නේ. අපි සාමාන්‍ය භෞතික විද්‍යාවේදී රික්තකයක් කියලා කියන්නේ මේ වාදනයක් ගත්තොත් ඒ වාදනයේ වාතේ තියෙනවා. පේන්නේ නැති වුණාට හිස් කියලා අපි කියන වාදනේ වාතේ තියෙනවා. ඉස්ලාම අපි රිත්ත භාවය පෙන්වන්නේ මේ වාතය අස්කලොත් මේ වාදනේ ඇතුලේ තියෙන දේට කියන්නේ රික්තකයක් කියලා. කිසිත් නැහැ. ඒක නිසා ඉස්ලාම රික්තකයක් ඇති කරාට පස්සේ ඒක භෞතික විද්‍යාවේ ලොකු අලුත් ලකුණක් වඩටපත් වුණා. ඇතුලේ ඉස්සරහ පිහිටුවට මේ හිස් කියලා හිස් නෑ මේක ඇතුලේ හුලං තියෙනවා. ඒ හුලං අයින් කරන්න ඕන. අයින් කරලා පස්සේ ඒක රික්තකයක් කියලා. නමුත් පහු වෙනකොට තේරුම් ගත්තා ඒ හුලං නැති භාජනය ඇතුලේ වුණත් ගුරුත්වාකර්ෂණයේ තියෙනවා. ඒ හුලං නැති භාජනය ඇතුලේ වුණත් ඩාර්ක් මැටර් කියලා වෙන ශක්තිය තියෙනවා. ඩාර්ක් එනර්ජි කියලා ගොඩාක් දේවල් තියෙනවා. නමුත් අර ඝන ද්‍රව වායු නැහැ. ඝන ද්‍රව්‍ය වායුවෙන් රිද්දයි. නමුත් දැන් වෙනකොට ඡයන සාධාරණ සැකයක් තියෙනවා. එහෙම ඝන ද්‍රව වායු කියලා අල්ලන්න පුළුවන් භෞතික සම්පatti නැති වුණාට මේක ඇතුලේ ගුරුත්වයට ඇද ගන්න සුළු ගතිය මේක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. කුඩා හෝ මහා ඉලෙක්ට්‍රෝන ශක්තිය මේක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා රික්තක භාවය දවසින් දවස දවසින් දවස එක එක විදිහට අර්ථකථන දෙනවා. තවත් එකක් තමයි තුච්චයි කියන එක. තියෙනවා තමයි තියෙන දෙයින් ගන්න දෙයක් නැහැ. තුච්චයි. අපි සාමාන්‍ය ආරස කළ තියාගෙන ඉන්නේ කරඬු වල දාලා, කබඩ් වල දාලා රැකලා වටින කියන දේවල්. නමුත් තුච්ච දේවල් ආරස කරන්නේ අපි මේ රැකගෙන ඉන්න හැම දෙයක් දිහා බලලා සරුවචාන්සේ කියනවා රන් රිදී මුතුමැණික් කුණ්ඩලාභරණ මේ සෑම දෙයක්ම තුච්චයි කියලා. මොන්නම ගන්න දෙයක්වත් නැහැ. තුච්චයි කියන්නේ හේතුව ඒව ඒකාන්තයෙන් අන්තිමේ දුකක් දෙනවා. රැස් කරපු දේවල් වලට වඩා රැස් කරපු දේවල් රැස් නොකරපු දේවල් වලට වඩා දුක් දෙනවා. ඒ නිසා ඒව වඩාත්ම තුච්චයි. අපිට යම් තැනක දුක් දෙන්නේ අපි රැස් කරගත්ත වස්තුව පමණයි. රැස් කරගත්ත නැති ලෝකෙට අයිති කිසිම දෙයකින් දුකක් එන්නේ නැහැ. ඒව ගැන භාවනා කළ වැඩකුත් නැහැ. ඒව නිවනක් නැහැ. නිවනට අදාළ කොට තමයි අපි මම මාගේ කියලා අල්ලාගත්ත දේවල් අපි අල්ලාගෙන තියෙන ආගයක් ආඩම්බරයක් වටිනකමක් දීලයි. නමුත් ਸਰුවචන දර්ශනයේ හැටියට බලනකොට ඒ අල්ලාගත්ත හැම දෙයක්ම රිත්යි තුච්චයි. ඒකෙදී උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මේ ශරීරය අපි දන්නවා ආධ්‍යාත්මික බාහ්‍ය වස්තු කියනකොට මේ ආධ්‍යාත්මික වස්තු අපේ ශරීරයේ අපි හැම දෙයකම අවශ්‍ය කරන උපකරණේ අපි පුදුමාකාර විදිහට මේකට මැස්සෙක් වහන්න දෙන්නේ නැතුව කුරුලෑවක් එන්න දෙන්නේ නැතුව කෙස් ගහක් පැහෙන්න දෙන්නේ නැතුව දතක් කැලෙන්න දෙන්නේ නැතුව හමරලි වැටෙන්න දෙන්නේ නැතුව රකින්න. නමුත් ਸਰවචන්සේ සඳහන් කරන්නේ දෙතිසක් අසුචියෙන් පිරිචිච්ච අසුචි වලක් කියන්නේ. අසුචිනෝ පච්චවේක්කති. කෙලින්ම සුද්ධ වචනෙම පාවිච්චි කරනවා. මේක අසුචි. මේක ඇතුලේ තියෙන දෙතිසක් කුණප මොනම විදියකින්වත් කිසි කෙනෙක් ප්‍රිය කරන දෙයක් නෙවෙයි. නමුත් එකතු වුණාට පස්සේ ඒකට ඒ තරුණ කෙනෙක්, තරුණියක් හැඩ වැඩ වෙන්න කැමති තරුණ තරුණියෙක් තමන්ගේ ශරීරයට යම්තාක් ප්‍රේම කරනවාද ඒක රිත්ත නෑ ඒක ආධ්‍යාත්මික දෙයක් වටන දෙයක් කියලා ඒහා සමානව පුරුෂයෙක් ස්ත්‍රියට ප්‍රේම කරනවා ස්ත්‍රිය පුරුෂයෙකුට ප්‍රේම කරනවා එيشා යම් තාක් ස්ත්‍රියාවක් පුරුෂයෙකුට ප්‍රේම කරන තාක්කල් ඒ ස්ත්‍රියාව තමන්ගේ ශරීරයට ප්‍රේම කරනවා. යම් තාක් පුරුෂයෙක් ස්ත්‍රියට ප්‍රේම කරනද ඒ තාක් ඒ පුරුෂයා තමන්ගේ ශරීරයට ප්‍රේම කරනවා. ඒක උසස් කරලා සලකනවා. වටිනාම දේ විදිහට සලකනවා. මොකද කාමයට යන්ත්‍රය මේක නිසා. නමුත් ਸਰවචනාසික දර්ශනයට රිත්ත තුච්ච තුච්ච දෙයක් විදිහට පේනවා මේකමයි සංසාරේ දුකට හේතුව කියන්නේ. ඊළඟ පරතෝ කියලා સંદર્ભයක් තියෙනවා. સંદર્ભේ පරතෝ කියලා කියන්නේ මගේ නෙවෙයි. අනුන්ගේ. ඒ නිසා අපි මේ බදාගෙන ඉන්න හැම දෙයක්ම මරණයට ආපු ගමන් තමයි කැමති දෙයක් කෙනෙකුටපත් වෙනවා. අප්‍රිය දායයක් පාටපත් වෙනවා. එතකොට ගොඩක් බදාගෙන ඉඳලා ගොඩක් දන්නේ නැති කෙනෙකුටපත් වෙච්චාම පත් උනට පස්සේ නම් ඉතින් ගණන් ගන්න දෙයක් නැහැ. මැරුණට පස්සේ මැරෙන්න ඉස්සලා පුදුමාකාර බයක්, පුදුමාකාර අසරණකමක් එනවා. අනේ පනේපා කියලා හිතාන හිටපු දේ අතහරින්න වෙනවා. එක දෙක ඒක අයිති වෙන්නේ හිතපු නැති කෙනෙකුට. ඒ පරතෝගාව එක බලනකොට මේ ජීවිතයේ විවේකයක් ගන්න නැතුව මේ ජීවිතයේ විශ්‍රාම ගන්න නැතුව මේ ජීවිතයේ උදකලාවක් ගන්න නැතුව අනී අපි හම්බ කරපු දේවල් මරණයෙන් හමාරන බව දන්නවනම් අප්‍රියදායදයක් බවට පත් වෙනවනම් ඒ ගැන ශ්ලෝකකාරයා කියනවා සංස්කෘත ශ්ලෝකකාරයා යම් කිසි කෙනෙක් මේ විදිහට ඒකාන්තෙම මරණයේදී අප්‍රිය මන කැමැති නැති කෙනෙකුට මේ සියල්ලම කොන්දේසි විරහිතව දාලා යන්න තියෙන බවක් දැනගෙන මේ රැස් කරන මිනිහා පුදුම දානපතියෙක් කියන. කිසිම දන්නේ නැති කෙනෙකුට මේ සියල්ලම දාලා යන්න බවක් දැනගෙන තියේදී ඕවර් ටයිම් කර කර රණ්ඩු කර කර මේ වස්තුව හස් කරන මිනිහා පුදුම දානපතියෙක්. හැබැයි මේ පුළුවන් කාලේ දන් දෙමින් ඒ වස්තුවෙන් එහා ආත්මෙට ගෙනියන්න හදන එක මහා මසුරෙක් කියන. ඌ විතරයි මේ දාන දීලා කීයක් හරි කියන්නේ ඊගාත්මට කියන කෙනාට. ඌ හරි මසුරා. ඇත්තටම දන්නේ නැති කෙනෙකුට සියලු දෙයින් දෙන්න ආදන දානපතිය මේ මේ මෝඩයා තකතිරුවා අපේ රටේ වචනෙන් කියනවා මසුරා පුදුම දානපතිය කියලා. මේක මොකද ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් දෙයක් මේකේ තියෙන. අපි මේ රැස් කරන හැම දෙයක්ම ඒ කාන්තේම දුක පිණිස හිටිනවා. මරණයේදී කිසියම් කෙනෙකුට ඒ අවශ්‍ය කෙනාට දෙන්න වෙලාවක්වත් ලැබෙන කෙන අවශ්‍ය කෙනෙකුත් නෙවෙයි. අප්‍රියදාය දෙයක් තියෙන්නේ. ඉතින් මේ නිසා දරුවචන දානක තියෙනවා මේ වස්තුව මේ මම කියන මේ ශරීරය නැත්නම් අපි කියන මේ දැනුම එහෙම අපි රැස් කරගන්න රන්දේදී මුතුමැණික් සියල්ලම අනුන්ගේ දෙයක්. ඒක නිසා මාරේ අන්තිමට ගන්නකොට ඇටි කුකුලෙක් කොම්බෙල්ලෙක් අරලා කොම්බෙලගේ මස් ටික ඇදලා කන්නේ කෑ ගහද්දී කොම්බෙල චිරි චිරි චිරි ගාද්දී පුදුම ලස්සනට ඇදලා ගන්නවා හරියට මේ මේ ගිරවෙක් කජු ගෙඩියකින් කජු මැදේ ඇදලා ගන්නවා වගේ. එච්චරයි. මරණ වේලාවේදී ඔය මොනම දෙයක්වත් නැහැ. ඒක ඇදලා ගන්නකොට හුඟාවක් අල්ලගෙන හිටපෙන්නට තියෙනවා. පරතෝ අනුසතු දෙයක්. නිසා මාරේ ඇවිල්ලා hina වෙවි. තෝ මේක නාවලා කවලා පියලා තියා හිට දීපිය කියනකොට කලින්ම පරතෝ බව දන්න කෙනා නම් කියද උඹට ඕනම් ඔබ ගණින් කියලා. නමුත් අල්ලන්න පටන් ගත්තොත් දෙන්නේ නැතුව බුද්ධම දුකකටපත් වෙනවා. ඒකා තමයි අනත්තතෝ ඒ නිසා ශුඤ්‍යතෝ රිත්තතෝ තුච්ඡතෝ පරතෝ අනත්තතෝ කියලා අනාත්මයි කියලා කියන්නේ මේකේ උඹට ඔය කොච්චර දැඟලුවත් මේක පාලනය කරන්න බෑ. ඒ නිසා ධර්ම නියාමයක් තියෙනවා. ඊත්තු නියාම, චිත්ත නියාම, බීජ නියාම, කම්ම නියාම කියලා ඔක හොඳට දැනගෙන ඔය නියාම ධර්මයට වෙන්න අරපන්. එතකොට පොරකන්න දෙයක් නැහැ. නමුත් අපි ඒ බව ඒ බව දැනගන්නේ අවුරුදු 60 පෙන්නට පස්සේ. වම තියලා වම තිනකොට ඔන්න දකුණු කකුල ඉස්සරහට යන්නේ. එතකොට නම් තේනවා කොන්ට්‍රෝල් කරගන්න බෑයි කියලා. වම බලනකොට දකුණ තමයි පේන්නේ. එතකොට නම් තේරෙනවා ඉතින් අනිච්චන් දුක්ඛන් අනත්තන් චක්කුණු පංචස්කන්ධ කියාගෙන ඉන්නවා. හැබැයි හැට පිරෙනකම් පෙන්කෙලිනවා. ওই කට්ටියට බැලනකොට මට පුළුවන් අපේ අම්මලා තාත්තලා බැලනකොට මම කරනවා අපේ ගුරුවරුන්ට බැලනකොට මම කරනවා හැම කෙනෙක්ම කෙරුමක් වෙලා කරලා කරලා කරලා හැට පිරුණාට පස්සේ තමයි යන්නේ අන්තං මේක තද කරන බොත්තම නෙවෙයි වැඩ කරන්නේ වෙන එකක් වැඩ කරන්නේ. ඉතින් එතකොට තමයි තේරෙන්නේ. නමුත් වටින කියන ධර්මයේ වටනකම තියෙන්නේ 60 වෙන්න ඉස්සෙල්ලා තේරුම් ගන්න පුළුවන් නම් අර හොඳ භද්‍ර යව්වනේ කලු කෙස්ටි බීදී ජීවිතේ ප්‍රථම යාමේදී මේ තේරුම් ගන්න පුළුවන් නම් මේක මේ අපි මගේ කියා ගන්න උත්සාහ කරාට එහෙම අහුම්කම් දෙන ගතියක් නැහැ කියලා ඒකට තියෙන අකමැත්ත නිසායි මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ කියලා අපි කියන්නේ. ඒකයි මේක ගැඹුරුයි කියලා කියන්නේ අපි මේක දැනගන්න ඕනේ නැතිකම. තේරුම් ගන්න බැරිකම නිසා නෙවෙයි. එන්නේ වචන පහෙන් එකක් තමයි මේ තියෙන ශූන්‍යතාවය. ඒ නිසා හුඟ දෙනෙක් ඒක පිළිබඳව ගැඹුරු බවක් ප්‍රකාශ කරනවා. එතන හුඟ දෙනෙක් ඒක දාර්ශනික ප්‍රශ්නයක් විදිහට මූලධර්ම ප්‍රශ්නයක් විදිහට කල්පනා කරලා පැත්තකට කරන්න හදනවා. නමුත් මේ මහා ශුන්‍යත සූත්‍රයේදී මහා ශුන්‍යත සූත්‍රයේ ਸਰවඥාන්සේ දෙකෙන්ම පරිබාහිර කරලා එදිනෙදා තමන්ගේ ජීවිතේ විශේෂයෙන් තමන්ගේ ජීවිතේ කිව්වට මේ බණ භාවනා කරන කෙනෙක් ගැන මෙතන කතා කරන්නේ. අන්න එහෙම කෙනෙකුගේ ජීවිතයේ එදිනදා ජීවිතය සම්බන්ධ කරලා මේ ශූන්‍යතාවේ ගෙනහැර පාන්න උත්සාහ කරනවා. ඒක මේ වෙනකන් කිසි කෙනෙක් අභියෝග කරලා නැහැ. මේ ਸਰුවචනanse පෙන්වන හදන මේ ශූන්‍යතාවය කිසි කෙනෙක් අභියෝග කරලා නැහැ. ඒ වගේම තව එකක් තමයි මේ ශූන්‍යතාවයේ පිළිබඳව පසු කාලීන ඇතිවෙච්ච නිකාය ભેදයේදී මහායාන බුද්ධ ආගම වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. තේරවාදයේදී අපි ඒව ගැඹුරුයි දැන් කවලව කරන්න බෑ ඒක මෛත්‍රී බුදුහමරව ආපුවම කරමු කියලා පැත්තකට දාලා තියෙනවා. ඒ නිසා අපේ සිංහලයාගේ එදිනදා භාෂාවේ සද්දකෝෂේ ඒක අයින් වෙලා තියෙනවා මේ ශුන්‍යතාව පිළිබඳ කතාව. එසේ වුණත් එහෙම ඉතිහාසයක් තිබුණත් පසුගිය අවුරුදු 40 වගේ 50ක් විතර වෙන්න ඇති පුදුමාකාර විදිහට නැවතත් මේ වචනේ අර්ථය එන්න පටන් අරගත්තා ගැඹුරින් භවනා කරන ශාසනයට ගරු කරන පිටසක් හරහා. ඇත්තටම අපි ඉපදුනේ මම හිතනවා එන්නේ ඒක බලාපොරොත්තු කියලා. අපි මේ බුද්ධ ජයන්තිට ඉපදිච්ච જાතියක් මේ. ඒ ඇත්තන්ට තියෙන අවස්ථාවක් දැන් අච්චර කාලයක් නොතිබුණා වූත් නැතිවීම නිසා ශාසනයේ අධිගමයක් නැති වෙච්ච තරම් ගැඹුරු මේ ශූන්‍යතාවය පිළිබඳව Taman ඕන යෙදිලා තේරුම් අරගෙන ශාසන රචයකුත් විඳ ගන්න ගමන් අපි මේ මේ මනුස්ස ලෝකෙට ආපු කාලයේ තියෙන ආවස්තික වටිනාකම එහෙම නැත්නම් ඒකේ තියෙන අපිට හම්බෙච්ච මේ ස්වර්ණමය යුගයේ වටිනාකම තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒක නම් යෙදී සැදී පැහැදී කටයුතු කරන්න ඕනේ. නැත්නම් ඒකට හිත අලුත් කරගෙන මේක දිහා බලන්න ඕනේ. නැත්නම් මේක මහා කාලකන්ණි වචනයක්. මේක මම මුස්පීන්තුවක්. මේක තේරෙනකොට හිත නිකන් පාළු වෙනවා වගේ කියන පැත්තෙන් බැලුවොත් අපි මේ ශූන්‍යතාවය ඉච්චර අගය කරන එකක් නෑ. මොකද ශූන්‍යතාවය කියලා කියන්නේ නැස්චාර්ත වචනයක්. නාස්තික වචනයක්. නමුත් අනිච්චන් දුක්ඛං අනත්තං කියන පද තුනම නැස්චාර්ත පද තුනක්. නිත්‍ය නැත, සැප නැත, පාලනය කරන්න බැරිය කියන එක. ඒ නිසා අද ලෝකේ සම්පූර්ණ ආස්තික ලෝකයක දුවන්නේ සියල්ල ස්ථිරයි කියන හදන දේශපාලනඥයෝ ටිකක් අද ලෝකේ පාලනය කරන්නේ. මේ සියල්ල සැප පිණිසයි තියෙන්නේ කියන අමනයෝ පාවිච්චි කරන ලෝකයක අද ඉන්නේ. මේ සියලු දෙයකටම හරපද්ධතියක් තියෙනවා කියලා පෙන්වන්න උත්සාහ කරන දාර්ශනිකයන් ඉන්න ලෝකයක්. ඉතින් එහෙම කෙනේ එක යෝගාවචරයක් විතරක් නැගී හිටලා කිව්වොත් එම නෑ මේවා අනිත්‍යයි. නෑ සියල්ල දුකයි. නෑ මේක එක එකකවත් මට පාලනය කරන්න ශක්තියක් නෑ කියලා ඒ මනුස්සයා ඒකාන්තයෙන්ම අඩුතරයට වැටෙනවා. ජනප්‍රිය වැඩි ඡන්දෙට නෙවෙයි වැටෙන්නේ. අඩු තරමට වැටෙනවා. ඉතින් මේ ගියේ සැරේ මම හිතන්නේ ගියේ සැරේ මම හිතන්නේ මම බොරුමේ ගිය වෙලාවේදී ඕ මේ සැරේ ගිය වෙලාවේ නෙවෙයි ඒ ස්වාමීන් වහන්සේ මතක් කරලා මේ යුග පෙරළියේදී මේ සත්‍ය දන්න සත්‍යයට ගරු කරන ප්‍රදේශය ඒකාන්තම සුළුතරයක් බාටපත් වීම ලෝකේ පවතින න්‍යාය ධර්මයක් ඉතින් යම් කිසි කෙනෙක් ධර්මපැත්තට යන්න යන්න යන්න යන්න තමන් මේ ජනකායෙන් ජන සංගණිකාවෙන් සෙනගෙන් වෙන් වෙන කොන් වෙන ගතියක් තියෙනවා වෙන් වෙන කොන් වෙන ගති කැමැති අයට ලං වෙන ගතියක් තියෙනවා තමන් විවේක වෙන්න කැමැති කට්ටියට ලං වෙනවා හැබැයි මේ කෑකොස් සංගහන අයගෙන් වෙන් වෙන ගතියක් තියෙනවා කියලා තේරෙනවනම් ඒක හොඳටම ධර්මයේ දියුණුවක් බව ඒ ශාංශ මතක් කරනවා අපි අයිති වෙලා තියෙන්නේ බොහෝ ජනප්‍රියතාවය පතන බොහෝ ලාභ සත්කාර පතන පිරිසට බොහෝ පිරිසකට නෙවෙයි අපි අහුවෙලා තියෙන්නේ විවේකයේ පතන විවේකයට කැමැති ලාභ සත්කාර වලට නිවන පතන පිරිසක් නමුත් ඒක ඉතාම සුළු පිරිසයි සමාජයක ඉන්නේ ගමක බැලුවොත් රටක බැලුවොත් රාජධානික බැලුවොත් සුළු පිරිසක් ඒක සත්පුරුෂයෙකුට සතුටක් අන්න ඒක මේ මහා ශුන්්‍යත සූත්‍රේ පුරාවට තියෙන තේමාවක් යම් තැනකදී Taman ජනප්‍රිය වුණා නම් යම් තැනකදී තමයි සෙනඟක් අතරමැදට ගිහිල්ලා ජන සංගණිකාට ගියා නම් සරුවචනසේ ඉඟි කරනවා මොකද්දෝ වැරද්දක් තියෙනවා කියලා. මොකද්දෝ වැරද්දක් තියෙනවා යාට ඊ타ත්ම දුක්ඛිත තත්ත්වයටපත් වෙනවා. නමුත් ඒකට ලොකු ප්‍රශ්නයක් වෙනවා ශාසනයේ තියෙන මේ යසස පිළිබඳව. යසස කියන්නේ පිරිස් සම්පත්තිය. බොහෝ පිරිසකට නායකත්වයේ බොහෝ පිරිස එක කරන මේ පූජා විදි එව්වත් එක බලනකොට මේ කියන අයස මේ කියන ශුන්්‍යතාවය මේ කියන විවේකය දරා ගන්න බෑ මං හිතන්නේ ඒක නිසා තමයි කියන්නේ මේක ගැඹුරුයි කියලා. අපි අද බලන්නේ ආගමික ශක්තිය එකතැනට කොච්චර පිරිසක් එකතු කරන්න පුළුවන්ද කියන එක. ඒ අනුව අපි උත්සාහ කරනවා ආරාගමන සෙනඟ වැඩි මේ ආගමන සෙනඟ අඩුයි එන්නෙන් මේ ආගම දියුණු වෙනවා මේ එන්නෙන් මේ ආගම පිරිනවනවා කියලා අපි බලන්නේ ඔලු ගෙඩි ගානේ තමයි. නමුත් ඊට හාත්පසින්ම වෙනස් කතාවක් තමයි මේ මහා ශුන්්‍යත සූත්‍රයේ සර්වචන් සඳහන් කරන්නේ බොහෝ ඔලු ගෙඩිය අතර තියෙන ඔලු ගෙඩියක් හිස් කියලා. තනි වෙලා ඉන්න පුළුවන් ඔලු ගෙඩියක් ඇතුලේ ඇත්තක් තියෙනවා. ආත්ම ශක්තියක් තියෙනවා, ධර්මයක් තියෙනවා, සීලයක් තියෙනවා, සමාධියක් තියෙනවා, ප්‍රශ්නාවක් ප්‍රඥාවක් තියෙනවා. එහෙම නැතුව තනි වෙනකොට බය නම් නැත්නම් තනිවීම කොන්වීමක් රහෙන්තල් වීමක් කියලා කල්පනා වෙනවනම් ඒක ඉතින් සරුවචනාංශේ කට හොදලා කියන අසත්පුරුසයි. ඒ පුද්ගලයා අසත්පුරුසයි, අසත් ධර්මයි, අකල්යාණ ධර්මයි. කල්යාණ ධර්ම සත්පුරුෂ ධර්ම සද්ධර්මය කියලා කියන්නේ ඒ සියල්ලකින් වෙන් වෙලා තමන්ගේ සීලේ ශක්තියෙන්, සමාධි ශක්තියෙන්, ප්‍රඥා ශක්තියෙන් අතුලිත පිරිචිගතයක්, සම්පත්‍ති කරගතියක්, සන්තුෂ්ටි කරගතියක්, පිරිචිගතයක් ඇති වෙනවනම් ඒකට ආධ්‍යාත්මය කියන්න පුළුවන්. නමුත් අද බුද්ධඝම පිළිබඳ හඳුන්වා දෙනකොට හෝ එමෙත ඒ ගැන හොයන කෙනෙකුට මේ පිළිබඳව සංඥාව එන්න මේ පිළිබඳව හැඟීමක් ගන්න මේ පිළිබඳව ඉදිරියට යන්න අවුරුදු කීයක් ඇයිද දන්නේ මොකද ඒ තරම්ම ආගම වශයෙන් පෙන්ලා දෙන්න හදන්නේ කලකම්බැල්ලයක් සෙනගක් සද්දයක් ගෝසාවක් ඝනසංගනිකාවක් ඒ නිසා හරි අමාරුයි මේ තාක්ෂණය ගැන දන්නේ නැති කෙනෙක් ගැඹුරෙන් සුතමේ ඥානෙ නැති කෙනෙකුට කොයි පැත්තටද යන්නේ කියලා බොහෝ ජනකාවේ ඉන්න වැඩි ජන ඡන්දයට යනවද එහෙම නැත්නම් මේ විවේකයේ පිරිසුදුකම සීතලකම සුළු පිරිසක් අතරට යනවද කියන එක ඒක කොච්චරද කියනවනේ ඒ කාන්තෙන්ම එක්කෙනෙකුගේ පුද්ගලික තීන්දුවක් කාටවත් කියන්න බෑ මේක හරි මේක වැරදි කියලා කියපු ගමන් අහුවෙනවා ඒ නිසා Tamanට Taman කියා ගන්න ඕනේ මම මේ දෙකෙන් කොයි එකටද යන්නේ කියලා ඉතින් මේ බය සහිත එක්කෙනා කෙලෙස් සහිත කෙනා හැම වෙලාවෙම සෙනගස් ඉන්න කැමතියි. හැම වෙලාවෙම අනුන්ගේ සරණ අනුන්ගේ පිට හොයන්න කැමතියි. ඉතින් ආධුනික වෙලාවේ පටන් ගන්න වෙලාවේ කවුරුත් එතනින් තමයි පටන් ගන්න. මානවයා පරිණාමයේදී දිගටම සාමූහික වාසයට කැමති වුණා තනි කතියට වැඩිය. මොකද ඒකට පිරිසක් වශයෙන් බාහිර අභියෝග වලට මුහුණ දෙන්න ලේසි, හටම් කරන්න ලේසි. ඒ නිසා මිනිස්සයා සාමූහික සතෙක් පාට වෙන්න පටන් අරගත්තා. නමුත් සර්වඥන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලම ඉන්දියාවේ පැවතිච්ච සමාජ ක්‍රමයේ හැටියට ඒක කුල ભેදයකට අල්ලගෙන හොඳ සල්ලි තියෙන ටික මේ එකතු වෙන්න කැමැති ගතිය හරහා ඒ මෝඩකම හරහා කැමැති කට්ටියගේ සල්ලි ටික ඔක්කොම අල්ලගෙන ඒගොල්ලෝ අධිකාරිය පවත්වමින් වෙනවම කුල හදාගත්තා පාලන ශක්තිය තියෙන අපේ අතේ විධායක ශක්තිය තියෙන අපේ අතේ අපි උසස් කුල පුළුවන් නම් අපිත් එක්ක හිටපල්ලා බැරි වුණොත් අපි අපෙන් රැහින් අයින් කරනවා කියලා බ්‍රාහ්මණයෝ ඒ සෙනගක් එක්ක ඉන්න කැමැති පිරිසක දුර්ලභම පාවිච්චි කරපු යුගයක තමයි සරුවචනසේ මේ ඉන්දියාවේ පහළ වුණේ පහළ වෙනකොටම ඒ බමුණන්ගේ බැවිතිච්ච මේ කුල කුල වේදයත් එයාගේ දේශපාලන අධික බල කෑදරකමත් බලේ පවර්ලා තවර්ලා අනිත් කටේ ڇප්ප කරන ගතියත් නිසා එදත් හිටිය ආජීවකයෝ එදත් හිටිය ශ්‍රමණයෝ එදත් හිටිය ගිහිගේ අතාරපු කට්ටිය. ඒ කියන්නේ ਸਰවඥංශ පහළ වෙන්නේ ඉස්සෙල්ලම මේ ශූන්‍යතාවය පිළිබඳ හැඟීමක් ඉන්දියානු සමාජයේ තිබිලා තියෙනවා. ඒකයි ਸਰවඥන් වහන්සේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් දැකලා අතරතර නිමිති අන්තිමට පැවිද්ද දකින්නකොට හිතුවා මේ සංසාරේ පවතින ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් කියන පැවිද්දට උත්තර ප්‍රශ්නට උත්තරේ තමයි පැවිද්ද ගාව තියෙන එක. නමුත් ඒ පැවිද්ද බෞද්ධෙක් නෙවෙයි. ඒ බෞද්ධ එතන ඒ කාලේ හිටපු ආජීවකයෙක්. ඉතින් ඒකට ਸਰුවචනංශයේ ගියේ අපි වගේ නෙවෙයි රජකයක් අතහැරලා. එන්න තියෙන රජ සැපක් අතහැරලා. ඒ වගේම සමාජයේ කිසිම සම්මත ක්‍රමයක් නැතුව තියෙද්දි මේ කඩාගෙන යෑම මේ බුදු වෙන බුද්ධහාංකුරයන් වහන්සේ නමකගේ තියෙන ගතියක්. එයාට තේරෙනවා මං හිටියොත් මෙතන මට රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා මාලිගා තුනක් හම්බ වෙනවා. රාජකන්‍යාවන්ගෙන් සැප සම්පත් ලැබෙනවා. රාජභෝජන රාම් බඳුන් වල වළඳන්න පුළුවන්. උපච්චයෙන්ම ලැබිච්ච පිළිගැනීමක් තිබුණා. නමුත් දැනගත්ත මේකේ මොකද්ද තුච්ච ගතියක්, රිත්ත ගතියක්, ශුන්‍ය ගතියක්, පරතෝ ගතියක්, අනාත්ම ගතියක් තේරුණ නිසා තමයි ගිය ගැතේ. ඒක හිතා ගන්න අමාරුයි. කාටවත් හිතා ගන්න අමාරුයි. ඇයි මේ ਸਰවචන් වහන්සේ මේ වගේ ආදර්ශයක් ලෝකෙට පෙන්වන්නේ කියලා. ඒක නිසා ඒ අන්‍යාගමිකයන් හරියට දොස් කියනවා සරුවචන් වහන්සේට සාමාන්‍ය ක්‍රමයට තමන්ගේ බිරිඳට බබා හම්බ වෙච්ච වෙලාවේ සියලු වගකීමෙන් පැහැර ඇරලා gederin පිට වෙච්ච වගකීමෙන් තොර සදාචාරාත්මක වගකීමක් නැති මිනිහෙක් බුදුහාමුදුරු කියන්නේ. කාටවත් උත්තර දෙන්න බෑ ඒකට. ඇයි ඒ වගේ සමාජයේ පැවතිච්ච ක්‍රමයක් අතහැරලා එච්චර ඉබේ ලැබෙන ලාභ සත්කාර සම්මාන සිලෝක ජනප්‍රියතාවයේ තියේදී සුළුතරයක් පැත්තට ගිය කියලා. බොහෝ දෙනා කැමති නැති පැත්තට ගිය කියන එක. නමුත් මේ ශුන්්‍යත සූත්‍රය කියනකොට තේනවා ඒකේ පෙරගෙන පෙරගෙන ආපු පිනටම තමයි ඒ වගේ අර බොහෝ දෙනා අතර බොහෝ ජනප්‍රියභාවයේ ජන ලාභ සත්කාර වෙනුවට ඒ තමන්ගේ ඒ විවේකයේ සලකපු ගතිය. එන්නේ එවැනි පදනමක් ඉදගෙනයි සරුවචනාංශයේ මේ ශාසනය පටන් ගත්තේ පළවෙනි අවුරුදු 20 සර්වචනසිකේ ශාසනය ප්‍රථම බුද්ධ ශාසනය කියලා කියනවා කිසි කෙනෙක් විනය නීතියක් කඩලා නැහැ කිසිම අරණ්‍ය සීනාසන තිබිලා නැහැ කිසිම පිරිවෙනක් නැහැ කිසිම ගුරු පරපුරක් නැහැ කිසිම පොතක් නැහැ එන කෙනාට ධර්මයේ ටිකක් කියන එයා නිවන් දකිනවා අතවරුදු 20 යනකොට සියලු ආගම් අතර මේ ਸਰුවචනංශික වැඩපිළිවෙල පුදුම ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ ලාභ සත්කාරයට කැමති ලේසියට කාලා ඉන්න පුළුවන් විශාල පිරිස් පැවිදෙන්න පටන් ගත්තා. ඒ වෙන මොනවාක් අනිසා නෙවෙයි මේ නිවන වෙනුවට ලාභ සත්කාර හොයාගෙන ඉන කට්ටිය. ඉතින් ඊට පස්සේ සරුවචනාංශිට වැඩ දෙකක් වුණා. එකක් මේ එනගොල්ලෝ ඉච්චර කැප කරන්න කැමති නැහැ. මොනම දෙයක්වත් කැප කරන්න කලින් ඒගොල්ලෝ සැප සම්පත් ඉල්ලනවා. මොකද ඇවිල්ලා තියෙන නිවන් දකින්න නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ පළවෙනි පන්තියේ කට්ටිය වැඩ ටික කරගත්ත පළවෙනි අවුරුද්ද 20 ඇතුළත පස්සේ එනකොට ඒ කට්ටියත් ඉන්න අතර වැඩි වැඩි ජනතාව පැවිදි වෙච්ච වැඩි දෙනෙක් සැප සම්පත් නිසා සරුවච්චන් වහන්සේ වෙච්ච දෙයක්ද කරපු දෙයක්ද දන්නේ අරණ්‍ය සීනාසන බාර ගන්න අනුමත කරා. ඒතවනාරාමේ, නිග්‍රෝධාරාමේ, සවැත්නොර, වේලුවනාරාමේ අරගත්තට පස්සේ ඒ වගේ ඒ වගේ ලාභ සත්කාර වැඩි වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ගුරු පරපුරු එන්න පටන් ගත්තා. ඊට පස්සේ කටපාඩම් කෙරිලි දිගට දිගට දිගට දිගට පෙරෙනකොට ශාසනයක මුල්බැස ගැනීමක සියා ලකුණු පහළ වුණා ඉන්දියාවේ මධ්‍යම දේශේ. නැත්නම් විශාල ජනතාවක් මේ ශාසනය දිහාට එන්න ගත්තා. නමුත් ਸਰුවචාන්සට පේන්න පටන් ගත්තා එන්න පොට හොඳ නැති බව. එන්න පොට හරි නෑ. දැන් මේ වැඩි වැඩියෙන් මේකට එන්නේ Tamange විමුක්තිය බලන කට්ටිය නෙවෙයි. මේ ගෙවල් තෙමෙන නිසා වහල තෙමෙන නිසා පැවිදි වෙච්ච කට්ටිය. හරක් හොරකම් කරලා පොලිසියෙන් අල්ලන නිසා විලේතු පැවිදි වෙච්ච කට්ටිය. හතර කේන්දරේ පාළු වෙච්ච නිසා පැවිදි වෙච්ච කට්ටිය. නිකන් කණ්ඩ දෙන්න නිසා කාලා බුදියන්න කැමැති බුදු වෙන්න නෙවෙයි බුදියන්න කැමැති කට්ටිය කියලා. එන්නේ එතන තමයි මේ මහා ශුන්්‍යත සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. ඒකෙදි බලනකොට පේනවා සරුවචන් වහන්සේ මේ දකින් දර්ශනය එදා හිට බොහෝ දෙනාට පෙනිලා නැහැ. නමුත් අද අවුරුදු 2600ක් ගිහිල්ලා අපිට ඒකිට වැඩිය ඊටාම දිදුලන විදිහට ඊටාම ඔදවත් විදිහට පේනවා ਸਰුවචනස දැකපු අසුබ ලකුණ නරක පැත්ත අද ජය අරගෙන තියෙන බව. එනිසා ටිකක් අපලයි මේ බන. ප්‍රසිද්ධි වුණොත් අපලයි. නිස්සන වලටත් අපලයි බන කියන මටත් අපලයි. ඒ තරමටම කන පිට හැරලා තියෙනවා. ඒ නිසා මම ඉතාම කරුණාවෙන් ඉල්ලා හිටනවා හොඳ සීබුද්ධිය මේක අහන්න මේ කාටවත් කොනහඬ කරන කතාවක් නෙමෙයි නිවන් දකින්න කැමැති එකෙක් ඉන්නවා නම් අන්න කෙනාට සංගීගේ පහල කිරීමට මිස කාටවත් කොනහඬ ඕන කමක් නැහැ කෙනෙහිල්ලෙන් කවදාකවත් නිවන් ලබන්න බෑ අපි නමුත් තේරුම් ගන්න ඕනේ මේ විදිහට තේරුම් ගන්න මේ ගන්නේ ਸਰවචන්ස කොච්චර හැඟීමකින්ද මේ වචන ප්‍රකාශ කරලා තියෙන්නේ කියලා ඒ කියන්නේ පස්චිම බුද්ධ ශාසනය වෙච්ච වැඩක්. සරුවචනහන්සේ පැවිදිලා අවුරුදු 7කින් සමා වෙන්න බුදුලා අවුරුදු 7කින් තමයි කිඹුල්ලප්පුරේට වැඩියේ. ඊට පස්සේ තමයි නිග්‍රෝධාරාමයේ කියන ශාක්‍ය සේනාසනේ පූජා වුණේ. ඒ සරුවචනන්සේ ඉස්ලාමත් ඔකේ ඉඳලා තියෙනවා පූජා වෙලා තිබිලා නැහැ. ඉතින් පස් කාලෙක සරුවචනන්සේ නිග්‍රෝධාරාමයේ ඉන්න වෙලාවක මුල් කාලේ සරුවචනන්සේට ස්ථිරව උපස්ථායකෙක් හිටියෙත් නැහැ. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ ස්ථිර මේ උපස්ථායකයෙන් පත් කරගෙන දැන් තැන් තැන් වල සීනාසන එහෙම නැත්නම් පිරිවෙන් හැදිලා සංඝ පිරිස වැඩි වෙලා ඉන්න වෙලාවක සර්වඥාන්සේ නිකුරතරාමේ ඉඳද්දී කලින් පින්න පාත වයින්නවා. පින්න පාතේ වැඩලා පින්න පාතේ කරගෙන ඒ කාල කාල කත්තිය කියන බ්‍රහ්මණයා පූජා කරපු අරණ්‍ය සීනාසනයට යනවා. පේන්නේ වස් කාලේ ඉවර වෙලා සිවුරු මහන කාලේ චීවර මාසේ සාරුවත්යන්න්සේ ළඟට යනකොට හැම හැම කුටියක්ම අලුතෙන් හදලා කුටි පිරිලා හැම කුටියම සංඝයා හැම කෙනාම ගජරාමට සිවුරු සිවුරු මහනවා එතකොට ආනන්ද හාමුදුරුවෝ මේ කතා කරලා බුදුහාමුදුරුවෝ කියනවා ආනන්ද මේ මේ කාලකේම ශාක්‍යයාගේ විහාරේ බොහෝ සේනාසල තියෙනවා බොහෝ සංඝයා වංශල වැඩි ඉන්නවා සංඝයා වංශල මේ සිවුරු මැහිමේ කටයුත්ත යෙදී ගැටිගත කරනවා කිය. ආනන්දහමඳුරෝ ඒක කියන එහෙම ශානද මේක සිවුරු මහන මේ මාසේ කඨින පිංකම් කිය. අන්න ඉතින් සරුවචනන්සේ කියනවා නකෝ ආනන්ද බික්කු සෝබති ආනන්දමේ භික්ෂුව සෝබනේ නෑ භික්ෂුවගේ තියෙන අලංකාරේ නෑ ඝනසංගනිකාරාම හෝති ඝනසංගනිකාරාමෝ ඝනසංගනිකාරතෝ ඝනසංගනිකාරාමතා අනුයුක්තෝ එකතු වෙලා වැඩ කරලා ඝනසංගනිකා වැඩිවීම භික්ෂුවගේ ලස්සන ගතියක් නෙවෙයි කියන්නේ. ගෝසා වැඩිවීම භික්ෂුන් වැඩිවීම එකතැනක එකතු වෙලා මේ ශිවරු මහානකම ඝනසංගනිකාව කියලා කියන්නේ ඝනේ කියලා කියන පිරිසට සංගනිකා කියන එකතුව ඝනසංගනිකා රාමෝ ඝනසංගනිකා රතෝ ඝනසංගතා රාමතා අනුයුක්තෝ ඝනසංගනිකාට කැමැති ඝනසංකා එදී ගන්න ඒකට නැඹුරුවක් ඇති බව භික්ෂුවට ගෞරවයක් නෙමෙයි කියන. භික්ෂුවගේ සෝබන ගතියක් නෙමෙයි කියන. නැත්නම් අසෝබනයි කියන වචනේ මේ කියන්නේ. ඊගාට ඝනාරාමෝ හොති ඝනරතෝ ඝන සම්මුතිචෝ. ඝණය කියලා කියන්නේ එකනට නෙමෙයි. හමුදාවේ ඝන කියන වචනේ පාවිච්චි කරන්නේ තුන් දෙනෙකුට. වික්ෂුණාංශේ සරුවචනසේ පාවිච්චින ඒකෝ ද්වේ ඝන. වික්ෂුණාංශ එක්කෙනෙක් කියතම ඒකෝ කියනවා. දෙන්නෙකුට දෙකයි කියලා කියනවා. තුන් දෙනා වැඩි වෙච්ච ගමන් ඝණයක් කියලා කියනවා. අපි කියනවා දිග පළල උස කියලා මාන තුනට ආපුවාම මාන තුනක් සයිස් එකට අපි ඝණයක් කියලා කියනවා. අන්න ඒ වගේ ඝණය හටන් ගන්නේ තුනෙන් තුනට වැඩි වුණාට පස්සේ ඝන රාම ඝනේ වැඩි වෙනවා. ඒක ඉතින් සරුවත්තරන් සඳහන් කරලා තියෙනවා තනිය ජීවත් වෙන තාක්කල් බ්‍රහ්මෙක් වගේ කියන. බ්‍රහ්මචර්ය කියලා කියන්නේ තනි ජීවිතය. දෙන්න එකතු වෙච්චාම දිවි ලෝකේ වගේ. තුනක් ගම වගේ හතර කලහයක් වගේ. එකා තනියා තනියලියා කඟ වෙනගේ තනියඟ වගේ. දෙක හරක් අඟක් වගේ අන් දෙකක් තියෙනවා. තුන ගමක් හතර කියන්නේ කලහය. ඒ නිසා අපිට මේක තේරුම් ගන්න නම් තනි එකා පැවිදි වෙලා බණ භාවනා කරලා නිවන් ලබන්න නම් ඒ තනියා ඒකෝ කියන වචනේ සරසවතන ඒක ඒක රත්ත ඒක රත්ත කියලා කියන තනිකමට කැමැති විවේකයට කැමැති හුදේකලාවට කැමැති විශ්‍රාමයට කැමැති ගතිය උතුම් විදියට සර්වඥාන්සේ අගය කරලා තියෙනවා. අද ඒක ස්ථානික සංඝයාංශේ වැඩි නම් ඒක කැමැති වෙන ගතියට ජායකවාද පුරුදු වෙලා තියෙනවා. තනි සංඝයාංශේ නමක් ඉන්නවනම් ඒක ඉච්චර හරි නෑ. යාට පේන්න තියෙනවනේ සෙනඟ වැඩි වෙලා ඉන්න ගතියක්. මොකද අද අපි මේ භික්ෂුවක් භික්ෂුත්වේ රකින්නේ මොකටද කියන එක දායකයෝ දන්නෙත් නෑ භික්ෂුව දන්නෙත් නෑ. ශබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍ය කරණත්තාය කියන මේ සියලු දුක් ගෙවන් කරන නිවන් දකින්න අපි මේ පැවිදි වෙන්නේ කියන එක ගිහියන්වත් මතක නැහැ. මොකද ඒ තරම්ම කාලයක් ඒක උහුරු නැති වෙලා. භික්ෂුවර මතකත් නැහැ. ඒ නිසා දේශපාලන භික්ෂුව සහ භික්ෂු දේශපාලනය කියන එක නිකන් සාමාන්‍ය වචනෙට ගිහිල්ලාලු. ඒ වගේම ආර්ථිකත්වය ගැන කතා කරන භික්ෂුන් වහන්සේලා සමාජ සේවාවල් ගැන කතා කරන භික්ෂුන් වහන්සේලාද ඉතාම ජනප්‍රිය තත්ත්වයකට පත් වෙනවා. ඇත්ත තමයි මේ බුද්ධ මේ බෞද්ධ ආයතන වල ලොක්කො වෙලා තියෙන්නේ. ඒක වළක්වන්න බෑ. ඒ තරමට මේක බූවල්ලෙක් බවට පත් වෙලා ඉවරයි. නමුත් සරුවචන දේශනාව අරගෙන බැලුවොත් උන්වහන්සේ කසින් මේ ඝන සංගණිකාව ඝන සංගණිකා රාමතාවේ සහ ඝන සංගණිකාවේ අනුයුක්ත කියන එකේ ලස්සන ගතියක් නෙමෙයි අරන්නේ. ඝනාරාමෝ ඝනරතෝ ඝනසම් ඝනරාම ඝනාරාමතා අනුයුක්තෝ මේ එකතු වෙන්න කැමති ගම එකතුව වාසය කරන එක එච්චර භික්ෂුවකට ලස්සන වෙන්නේ එහෙම කෙනෙකුට ඒ කියන්නේ ඝණයා එක්ක ඉන්න කැමති, සෙනගක් එක්ක ඉන්න කැමති ගතිය තියෙනවා නම් යම් ආකාරයකට සරුවචනන්සේ ඉස්මතු කරලා පෙන්වන අතර මේ නෙක්ඛම්ම සුඛය එතන නම් බලාපොරොත්තු වෙන්න එපා. නික්මීමෙන් ලැබෙන සුඛයට කියනවා නෙක්ඛම්ම සුඛය කියලා. පිරිසකට යෙදී ගත කරලා පිරිසෙන් වෙන් වෙන එක. එහෙම නැත්නම් අවිවේක සුඛය. විවේකයේ කැමැති ගතිය. එහෙම නැත්නම් උපසම සුඛය. උපසමය කියලා කියන්නේ විවේකයට වෙලා විවේකයේ බුද්ධ විඳින බොහොම සන්තෝෂෙන් තනිකම. එහෙම නැත්නම් සම්බෝධ සුඛය සම්බාධාව සම්බාධකයන්ගෙන් වෙන් වෙලා තනි ජීවිතය ගත කරනවා කියලා යම් කිසි දෙයක් පතනවනම් ඒක ඔය සෙනක තුල බලාපොරොත්තු වෙන්න එපා. එහෙම නැත්නම් කියන්න පුළුවන් අපිට මේ විස්තරය සර්වචනාංශයේ මේ නිවන හොයලා දෙන්න හදාන්නේ විවේක තුනක් කරා කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා. ඒ විවේක තුනෙන් පළවෙනි එකම තමයි කාය විවේකය. ඒ කාය විවේකයේ සර්වචනාංශයේ අඟවන්නේ, දනවන්නේ, ඉස්මතු කරවන්නේ අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව කියලා. නිසා භාවනා පරියන්කයකට යන්න ඉස්සර වෙලා නැත්නම් පරියන්ක භාවනාවට යන තරම් ගැඹුරු කැපකිරීමක් කරන්න ඉස්සර වෙලා ඒ යෝගාවචරය තමන්ගේ පරිසරය පිළිබඳව අනිවාර්යයෙන්ම අවදිභාවයකටපත් වෙන්න ඕනේ. අවදිභාවයකටපත් වෙන්නේ නැතුව ඒ භාවනා පටන් ගන්න හදනවනම් ගලක් උඩ වපුරන්න හදන මිනිහෙක් වාගේ. ගල් වලට කවදාකවත් ගස්ස වෙන්නේ නැහැ. ඒ වගේම කුස්සියක ඉඳගෙන ශල්‍ය කර්මයක් කරන්න හදන කෙනෙක් වාගේ. කුස්සියක කක්කුස්සියක ශල්‍ය කර්ම කරන්න බෑ. ඒකට ශල්‍යාගාර කියලා જાතියක් තියෙනවා. ඒ නිසා පරිසරයට සාපේක්ෂ නොවන විදිහට නොගැලපෙන විදිහට ඒ කටයුතු කෙරුවොත් ඒකාන්ත පශ්චාත්තාවයක් එනවා. ඒකාන්තේ නරක ආදර්ශයක් හිටනවා. ඒක නිසා පළවෙනිම දේ තමයි අපි මේ ගත කරන විවේකයේදී මේ වගේ රිට්‍රීට් එකකදී නෙක්ඛා මේ කාය විවේකේ. ඒ නිසා මේ එක එක්කෙනෙක් ගත්තොත් මේ ගත කරන කාලය තුල කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා ඥාති පරිවර්තෙන් අයින් වෙලා ඉන්නේ. තමන්න ගෝක් නැවෙ ඉන්න පුළුවන් නැත්නම් එක්කෙනෙක් දෙන්න පුළුවන් ඒ සියලු නැයෙන්ගෙන් වෙන්වීම අපි දන්නවා අපේ ජීවිතය හැමතිස්සෙම කරන ලොකුම පින අපි දන්න තාලෙට. නැත්නම් අපංවා මහන්තංවා භෝගක්කන්දම් පහය. කුඩා උපවේවහවා මහත් වූ ඒවා සමන්ගේ භවභෝග සම්පත්තියෙන් අයින් වෙලයි. ඉතින් ඒක අපි දන්න කොච්චර අමාරුද කියලා. ජීවිතේක දවස් 10ක භාවනා කරන්න හම්බෙන්නේ කීයෙන් කී දෙනාටද? අවුරුද්දකට සැරයක් දවස් 10ක භාවනාවක් කරන්න හම්බ වෙන කීයෙන් කී දෙනාට. ඒ කොච්චර අමාරුද? ඉතින් අමාරුකමෙන් බලාපොරොත්තු වෙන්නේ අපි. නැත්නම් අපි බලාපොරොත්තු වෙන කෙනාට දෙන්න තියෙන්නේ අපි යාට කාය විවේකේ දෙන්න ඒ කාය විවේකේ දීම සඳහා ඒ කෙනාට කැම ටිකක් දුන්නාම ඒ වැඩේ කරන මනසට කැම ටිකක් දුන්නාම ඒක මහ විශාල පිනක්. මොකද අර ওই කාය විවේකේ පතාගෙන පැත්තකට ගිය කෙනාට උයාගෙන කන්න ගියොත් හරියට වෙලා යනවා. අර හම්බෙච්ච විවේකේ නැති වෙන. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඇති කරපු මේ සම්ප්‍රදාය තුල අමාරුවෙන් ඕවර් ටයිම් කරන දාඩිය මහන්සියෙන් හම්බ කරන මිනිස්සයා තේ ඉංගියක් කරලා තියෙනවා විවේකයට කැමති කෙනාට බත් ටිකක් දීපන් කියලා. හම්බ කරන මිනිස්සයාට කියලා තියෙනවා දාඩිය මහන්සියෙන් හම්බ කරන කෙනාට අර විවේකයට කැමති කෙනාට බත් ටිකක් දෙන්න. මේක සම්පූර්ණ ආර්ථික විද්‍යාවට විරුද්ධ වචනයක්. ආර්ථික විද්‍යාව දෙන්න ඕනේ ආයෝජනය කරන්න ඕනේ වැඩි ලාභ තලබෙන දැනට. නමුත් මෙතන කියලා තියෙන්නේ විවේකයට කැමති කෙනාට බත් දීපන් කියලා. ඒක ගරු කරන්නයි කියලා. ඉතින් ඒ නිසා අපට ලංකාව වගේ රටක පැවිද්දක් කරන්න පුළුවන්. ඒ නිසා ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියනවා බටහිරේ කවදාකවත් කරන්න බෑ. තන්නේ කර કૃතිමයි. මොකද නිකන් ඉන්න කෙනෙකුට කැම ටිකක් දෙනවා කියන එක වශවිලි ලැජ්ජාවක්. දෙන්න දුන්නත් සැක කරනවා. මේ ළඟදී කරපු රිට්‍රීට් එකේදී මම නිකමට ඇහුවා ඒ කියන්නේ මුළු ස්ථානෙම කරගෙන ඉන්නේ සුදු جوړුවක් ඉතින් හැමදාම දාහනේ කියනවා දායකයෝ හරිම සද්ධාවෙන් ඉතින් මම ඇහුවා ඒ ප්‍රධාන සංවිධායකයාගෙන් අපි මේ මෙතන මේ බලා කියාගෙන ඉන්න අයිතිකාර කටියට තෝගෙන් බත් ටිකක් දුන්නොත් මොකද වෙන්නේ කියලා ඊට පස්සේ කිව්වා අපි ගියේ පාර දුන්න ස්වාංශي ඒගොල්ලෝ අකමැති කිව්වා ඒකට ඒගොල්ලන්ට හුරුවක්ම නැහැ කෙනෙකුට යමක් දෙන එකට ඒ ඒක දෙන සුදු ඒ නිසා මම කිව්වා එහෙමනම් ප්‍රශ්නයක් ඇති කරගන්න යන්න එපා නමුත් මෙච්චර මුත්තිට්ටුගේ මුත්තිට්ටු පොළොවට ගියාට පස්සේ කාටවත් නොදී කනවයි කියන එක ලංකාවේ කරන වසවිල්ලෙච්චා මලගෙදරට ආව මනසට මල බතක් නොදෙනවා නම් ඉදිරියට ආව මනසට තේ එකක් නොදෙනවා නම් බුලත් ටිකක් දෙන්නේ නැත්නම් ඒක මා හුණීමක් නමුත් ඒ රටවල් වල ඒ ආර්ථික ක්‍රමයේ අනුව කවදාකවත් කාටවත් දෙන්න ඉස්සෙල්ලා පුදුමාකාර බයක් තියෙනවා මිනිස්සුන්ට නිසා මේ බණ භාවනා කරන කෙනෙකුට කැම ටිකක් දෙනවා කියන එක හිතා ගන්න නැතිකම නෙවෙයි, දන්නේ නැතිකම. ඒ තරම්ම ඒ ඒ ආර්ථික දේශපාලන ක්‍රමයේ මාරපාක්ෂිකයි. ඒ තරම්ම කෙලෙස් බරිතයි. ඒ නිසා දෙන්න හේතුවක් තියෙනවා. නමුත් දුර්ජාන අපිට කියලා තියෙන්නේ මොකද්ද? එක්කෝ ඔබ භාවනාව කරපන් නැත්නම් භාවනා කෙනෙකුට උපස්ථාන කරලා හරි පිනක් කරගනින් කියන. ඒ නිසා මෙතනදී ඒ විවේකයේ ඉන්න කෙනාට දෙන එක විවේකේ නැතු ඉන්න කරා දෙනකොට වැඩි පිං සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් මම මේ අනුමත කරන්න කියනෝ නෙවෙයි ගමේ පන්සලේ සාසනික වැඩක් කරගෙන ඉන්න ආහම්සු කෙනෙකුට දන් දෙනවට වැඩිය මනම් භාවනා කරන විවේක වෙන ආහම්සුරණ දන් දීම පිං කියලා බෞද්ධයන් අතර තියෙන ලොකු පිළිගැනීම. අරණ නිවාසී ස්වාමීන් වහන්සේලාට දන් දෙන්න හරි කැමැති මොකද ඒ ස්වාමීන්සලා විවේකීව ඉන්නවා කිය. මේක මේ අපේ හිතේ එන ස්වභාවික අදහසක් නෙමෙයි. මේ අවුරුදු ගාණක් සංස්කෘතියක් කරා ගිහිල්ලා ආපු ලකුණක්. ඒ අනුව කෙනෙකුට හිතක් හිතා ගන්න පුළුවන් මේ ගී ගිය අතහැලා දාලා නැහැ කියන අයින් වෙලා වස්තුවෙන් අයින් වෙලා ඉන්න පුළුවන් කියන එක. මේක තන්නේ කර බුදුහාමුදුරුව අපිට දීප ශාසනයක වටිනාකම. කන සංගණිකායේ වෙන් වුණාට බය වෙන්න දෙයක් නැහැ. තනි වෙන්නේ නැහැ, කොටු වෙන්නේ නැහැ, නොකනෝපි මැරෙන්න වෙන්නේ නැහැ කිය. අපි බුරුමේ ඉන්න වෙලාවේදී ඒ භාවනා මධ්‍යස්ථානේ මේ වගේ එකක් ඉතින් ඒ ගේලාදී අක්කර එකයි කාලක් විතර මුළු ඉදමම තිබුණේ 500ක් පොඩි ළමයි ඥාන පරිම පැවිදි කරනවා. පැවිදි කරපුවාම මෙහෙම හිටියොත් දුවනවා එහෙන් දුවනවා මෙහෙන් දුවනවා බල්ලෝ බලල්ලු වගේ භාවනා කරන්න දෙන්නේ නැහැ. ආවේ පිට රටින් ආපු කට්ටිය හිටිය අපි 30ක් විතර. ඉතින් ඒගොල්ලන්ට ටිකක් හරදරයි. අර පොඩි උන් පැවිදි කරාට කී කරු නැහනේ. ඉතින් පස්සේ සද්දයි අනිත් ලෙඩක් හැදෙනවා. පස්සේ සායද කිව්වා උඹලට කැමති නම් ගමේ දැනක් තියෙනවා 70 40ක් විතර. ඒකට ගිහිල්ලා ගතකරනද හැබැයි මේ දානේ හැම එච්චර හම්බ වෙන්නේ දවසට එක වේලක් හම්බ වෙයි. ඒක පින්නපාත කරන්න ඇවිල්ලා වළඳන්න ඕනේ. ඒ මිනිස්සු උඹලට කරදර කරන එකක් නෑ. හැබැයි භාවනා කරන කට්ටියක් නෙවෙයි ඉන්නේ කියලා. ඉතින් කොහොම හරි අපි ගිහිල්ලා සුමාන හතරක වැඩපිළිවෙල තියෙනවා. අපි සුමාන තුනකටත් වැඩි කාලයක් අතර ඒ ගමේ හිටියා පිට රටින් ගිය කට්ටිය හතර පහ නමක්. ඒ ආවට පස්සේ ඒ ගමේ කට්ටිය අපි හිතුවට වැඩිය සැලකුවා. අපිට ඇත්තටම සැලකුවා. ඒකට පස්සේ අන්තිම දවසේ ඒගොල්ලෝ කිව්වා එක එක ස්වාමීන් වහන්සේලා තම තමන්ගේ භාෂාවෙන් අපිට බණ කියන්නේ කියලා. උරුම භාෂාව එක්කෙනෙක්වත් දන්නේ නැහැ. එක එක භාෂාවෙන්. ඉතින් මම සිංහලෙන් කියනකොට වෙන ආමතු කෙනෙක් කියන එක උරුම භාෂාවට දානවා. ඒ වියට්නාම් ආමතු කෙනෙක් කියනවා අපිට එනකොට සයිඩෝ කිව්වා මේ ගමට ආපුවාම අපිට ඇති වෙන්න කෑම එක හම්බ වෙන එකක් නැහැ. පින්ඳ පාත කරන කණ්ඩ වෙයි. නමුත් අපිට ලැබිච්ච සැලකිල්ල දිහා බලනකොට අපිට පුදුමාකාර ධෛර්යයක් ඒ ගැමි මිනිස්සු තමන්ගේ පොලෙන් කඩාගත්ත එළවලු ටික තමන්ම හරි ගස්සලා අලුතෙන්ම බෙදනවා සංඝයාට. එළවලු ඔක්කොම පළතුරු ඔක්කොම ඔක්කොම දේවල් හරිම නැවුම් අපිට මේක ලොකු සැලකිල්ලක්. ඊට පස්සේ කියනවා මගේ ගුරු හාමුදුරුවෝ මට කිව්වා වියට්නාම් හාමුදුරුවෝ කෙනෙක් ඉන්නේ ප්‍රංශේ දැන් ඇමරිකාවේ උඹ සීලයක් රකින්න ඕනේ මහන්සියක් වෙයන් උඹ වෙනුවෙන් කෙරෙන්න ඕන ටික ඉබේම සිද්ධ වෙනවා මම ඒකට වග වෙනවා කියලා. ඒ හැමදෝ කියනවා මම එහෙම කිය ලොකු හැමදෝ කියනවා මට දැක හිතුණයි කියලා කොහොමද මේ ඕන තැනකට ගිහිල්ලා අඹ සීලයක් ආරස කරපන් උඹට ඕනද ලැබෙයි කියන නමුත් අද මට පේනවා කිව්වා මේ මාසේ අපි භාෂාව දන්නේ නැහැ දන්නේ නැති ගමකට ගිහිල්ලා පාත්‍රයන් එළියට බැසට පස්සේ ඒ මිනිසු කරන සැලකිල්ල මේක තමයි ශාසනය කියන්නේ මේක තමයි ශාසනයක් තියෙන කාලේ මේ වැඩ කරන්න පුළුවන් කියන්නේ ඉතින් ඒක පෙන්වන්න පුදුරජානන්සි කියනවා යම් තැනක ආනන්ද ආරණ්‍ය සීනාසන සම්බවුලානි සේනාසනනි. සේනාසනත් වැඩි සේනාසන සංඝයත් වැඩි නම් මේක පවිවේකයේට එහෙම නැත්නම් නිස්සරණ නිස්සරණ කියනවා ඉන්නේ නෙක්ඛම්මය පවිවේකයේට උපසමයට එහෙම නැත්නම් බාධාවකින් තොරව ජීවත් වෙන ගතියට ගැලපෙන්නේ නැහැ කියන. ඒ නිසා තනක් හොයාගනි වැඩි සෙනගත් ඕනේ නැහැ. අඩු සෙනගක් හිටියර කමක් නැහැ. විවේකයේ තියෙන තනක් හොයාගන්න සරුවචාන්සේ කරන ඉංගියක් මේකේ තියෙන. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ බොහෝ සෙනගත් එක්ක බොහෝ ඇලි ගලි වාසියත් එක්ක බොහෝ ආලිංගනයත් එක්ක ගත කරනවා නම් එයා ඒකාන්තයෙන්ම කාය විවේකයට බාධා කරගන්නවා. ඒක නිසා අපේ ජීවන රටාව අපි කැමති නම් මේ ජීවිතේ යම් ආකාරයක ආධ්‍යාත්මික දියුණුවක් ලබනද අපි කැමති නම් මේ ජීවිතයේ අපි මේ කරන භාවනාවක ප්‍රතිඵලයක් ලබනද මතක තියාගන්න එක පරිසරයෙන් පරිබාහිරව කරන්න බෑ. ඒකට සුදුසු පරිසරයක් අවශ්‍යයි. ඒ පරිසරයට දොස් කියලා බෑ. Tamanට සුදුසු පරිසරයකට ගිහිල්ලා මිස ගලක් උඩ කොච්චර හොඳ බීජ වැපරුවත් අලගන්නේ මුල් බහින්නේ ඒක නිසා ඒ පරිසරය හොයාගැනීමේ ඥාණය සාමාන්‍ය මනුස්සයෙකුගේ බුද්ධියත් නැහැ. මනුස්සයාට ඕන කල් තියෙන ඇලි ගලි වාසයට. සෙනගත් එක්ක ඉන්න ගතියට. නමුත් සරුවචනසේ සඳහන් කරලා තියෙනවා, ඒ සෙනගත් එක්ක හිටියොත් සංසාරයෙන් ගැලවිල්ලක් නම් කප්පකට වෙන්නේ නැහැ. ඒ නිසා උඹට පුළුවන් කාලේ ඒ තනි වෙලා කැලේකට ගිහිල්ලා කටයුතු කරනවා කියන එක විකිනෙන්නේ නැති අදහසක්. නමුත් මම ඉංගියක් කරනවා මේකෙත් වටිනාකමක් තියෙනවා නැත්නම් මේකෙත් ලස්සන සුන්දරකමක් තියෙනවා අන්න ඒ අනුව පටන් ගත්ත ව්‍යාපාරය තමයි බාලදක්ෂ ව්‍යාපාරය බාලදක්ෂිකා ව්‍යාපාරේ ඒකෙදි තියෙන සියලු සුඛභෝගී පහසුකම් සපහසුකම් අතල කැලේකට ගිහිල්ලා දර ටිකක් විතර ගිනි ගොඩක් අහගෙන කැලේ කෝටු ටිකක් අරගෙන කුඩාරමක් ගහන්නේ එතන සපක් විඳිනවා ඔය ව්‍යාපාර දෙක විතරයි මම දකින්නේ ජී ලෝකේ මේ ජීවිතය කියන එක අඳුරන සුන්දර ව්‍යාපාර දෙක. චලයකට ගිහිල්ලා පැවිදි වෙලා බණ භාවනා කරනවා. එහෙම නැත්නම් නිකන් පුරුදු වෙන්න හරි ගමන්නේ බාල දක්ෂෙක් වෙන්න හදනවා. බාල දක්ෂිකාවක් වෙන්න හදනවා මොනම උපකරණයක්වත් ඕනේ නැහැ. පරිසරයේ තියෙන දේ අරගෙන ඒ පරිසරයට ගැලපෙන විදිහට ජීවත් වෙන්න පුළුවන් නම් එච්චර ලස්සන ජීවිතයක් නැහැ. ඒ නිසා බාල දක්ෂ ව්‍යාපාරය තියෙන නිසා සරුවචනanse පෙන්නපු මේ ඝන සංගණිකායේ වෙන් වෙන ගතිය, ඝන රාමයෙන් වෙන් වෙන ගතිය, පවිවේකයේ නෙක්ඛම්මය, උපසමය කියන එක අපිට මේ සාමාන්‍ය කාමභෝගී කෙනාට සංවේදනය කරගන්න පුළුවන්. මොකද බාලදක්ෂ ව්‍යාපාරයේ ලෝකෙ පිළිගත් දෙයක්. නිසා මේ බණ මේ කියපු කාරණා සරුවචනanse දේශනා දෙන භික්ෂුන් වහන්සේලාට. ඒ නිසා ගිහියන්න මේවා කියනවා කිව්වහම භික්ෂුන් වහන්සේලාත් තරහ වෙන්න ඉඩ තියෙනවා. දැන් ගියෝ හිතන තියෙනවා අනේ මේ සංඝයාවත් කරන්න තිබ්බ අපි මේ මේ මේ දරු අඹ දරුවන් රකින්න අපි මේ වගකීම් බයිට කට්ටිය කොහොමද කරන්නේ කියලා. නමුත් එක වචනයක් මම කැමති දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මතක් කරන්න යම් කිසි කෙනෙක් හරියටම සරුවචනංශ මේක කියලා තියෙනවා මට මේක තේරෙනවා කියලා පිළිගත්තොත් මේ ඝන සංකනිකාව විදිහට මේ වැඩේ කරන්න බෑ ඝන රාමයේ මේක ඉඳට කරන්න බෑ ඝන සංගිකාය වෙන් වෙන්න ඕන ඝනාරාමයෙන් වෙන් වෙන්න ඕන කියලා කෙනෙක් අදිෂ්ඨානයක් ගත්තොත් මොනම ඝන සංගණිකාවටත් එයාගේ අදිෂ්ඨානය කඩන්න නම් බෑ. කවුරු හරි විනිශ්චය ඒ කාටවත් වෙන්නේ නේ Taman ගුණේ විනිශ්චයක් ගත්තොත්. ඒ කවුරු කොයි කෙනා ලාභට සත්කාරට සම්මාන සිලුකට ගියත් මුළු ලෝකෙම ගියත් මුළු ලෝකෙම කොන් කරත් මට මේ වැඩේ කරලා බලන්න ඕනේ මම මේ පරිශ්‍රණය කරනවා මම මේ ආර්ය පරිශ්‍රණය කරනවා කියලා බැස්සොත් නම් අපරාජිතයි. ඒක තනි කඟ වේනගේ තනි අඟ වගේ හරකගේ අඟ රාජසිංහ රජුරොත් කැඩුවා බිම ඇනලා කඟ වේන බඩගිනි වෙලා ඉස්සරහට යනකොට හම්බුනොත් ගහක් පලාගෙන යන්නේ මේ තරම් ශක්තිමත් මොකද තනි අඟ නිසා ඒ නිසා සරුවචන්සේ නිතරම සඳහන් කරලා තිනවා ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ තනිව හැසිරියන් තනි කඟ වේනගේ තනි අඟ වගේ කියන ඒක දෙකක් එපා දෙකක් වෙච්ච ගමන් ඒකෝ නෑ ද්වේ දිව්‍ය ලෝකේ වැටෙනවා බ්‍රහ්ම ලෝකේ ඉඳලා දිව්‍ය ලෝකයට වැටෙනවා වගේ තුනක් වෙච්චාම ගම හතර කියන්නේ කලහය රණ්ඩුව. ඒ නිසා භාවනා කරන හැම වෙලාවෙම බලන්න මම මේ ධ්‍යානයක් ලැබුවද මාර්ගඵලයක් ලැබුවද එහෙම නැත්නම් විපස්සනා ඥානයක් ලැබුවද කියන එක නෙවෙයි මම වෙන්නට වැඩිය මගේ විවේක ප්‍රිය භාවය වැඩි වෙලා තියෙනවනම් ඒක තමයි හොඳම ලකුණ. මට වෙන්නට වැඩිය හුදේකලාව ප්‍රිය වෙලා තියෙනවනම් මට වෙන්නට වැඩිය විශ්‍රාමයේ ප්‍රිය වෙලා තියෙනවනම් එච්චරයි භාවනා ජීවිතේ දියුණුව. අර වගේ ඇතුළට මීටර දාලා ලේ පරීක්ෂා කරනවා වගේ මේක ධ්‍යාන ලැබිලා තියෙනවද මාර්ගඵල ලැබිලා තියෙනවද අදිස්ත මේ දීප ජක්ක දීප සෝත ලැබිලා තියෙනවද කියන හරියට සෙනක දඟලනවා. මම ඇවිදිනකොට බලනවා නිකන් හරි මීටරයක් මට හම්බ වෙයිද කියලා බලන්න ගහලා බලලා රහල් වලට කොත්තු ගහලා බලනවා වගේ සෝවාන් වෙලාද කියලා බලන්න තාම නම් හම්බුනේ නැහැ. හැබැයි ඉරහඳ කියන වගේ එකේ තැනකින් මේක කේල් ගහ කන්න දෙන්නේ කෝල් ගහ කන්න දෙන්නේ කියලා සෙනඟ පරතර ඇදෙනවනම් ඒක පැහැදිලිවම පේනවා වයර් මාරු වෙලයි කියලා. පිටපොට ගිහිල්ලයි කියලා. හුදකලා වෙන පැත්තට විවේක වෙන පැත්තට විස්රාම වෙන පැත්තට තනිපංගල වෙන පැත්තට යනවනම් ඒ මනසට මුළු ලෝකෙම ලාභ සත්කාර පැත්තට ගියත් ඒකෙන් පේනවා ඒ මනසයා Taman ගැන විශ්වාසය තමන්ගේ සීල සමාධි ප්‍රඥා ගැන විශ්වාසය නැත්නම් ඇතුළතට නැමිච්ච තියෙන ගතිය. ඒ සමම ඉවර කරන්න ඉස්සලා මතක් කරන්න මේ කිසිසේත්ම මේ දේශනාව හෝ මේ මහා ශුන්්‍යත සූත්‍රයේ වරද්ද ගන්න කට්ටිය දොස් දකින්න කරන කතාවක් නෙවෙයි. ලක්ෂයක් වැරදි පාරේ ගියත් තමන්ගේ ගමන එන්නේ එන්නේ ඝන සංගණිකාවෙන් තොර වෙන තැනට නම් ඝනයා කෙරෙන් කුලයා කෙරෙන් වෙන් වෙන තැනට නම් ඒක ගිහි පැවිදි වෙනසක් නැහැ ඇවිදි උපැවිදි වෙනසක් නැහැ. ඥාන පිරිම වෙනසක් නැහැ. Taman ගත්ත තීන්දුවේ ඉස්සරහට යන ගතිය තේරෙනවා නම් ඒක සවැත්නුර ජේතවනාරාමේ නැත්නම් මේ නිග්‍රෝධාරාමේ සරුවචනාංශක එක ඉනකොටත් එකයි ඉන්දියාවේ. දැන් අවුරුදු 2600කට ගිහිල්ලා අපි ඉන්න තැනක හිටියත් එකයි. හොඳට බලන්න භාවනා කරනකොට යෙදී භාවනා කරනකොට පූර්ණ කාලීනව භාවනා කරනකොට වැඩි වැඩියෙන් හිතවල භාවනා කරනකොට තමන්ගේ රුචිකත්වය තමන්ගේ ඒකට කියන්නේ මේ සම්මා ආජීවය කියලා පුළුවන් තරම් විවේකයේ පැත්තට නම් යන්නේ පුළුවන් තරම් හුදකලා පැත්තට නම් යන්නේ පුළුවන් තරම් විශ්‍රාමයේ පැත්තට නම් යන්නේ තනිපංගලම් පැත්තට නම් යන්නේ ඒක විතරමයි ඇතුළත පිටත වෙනස දකින්න දෙන්නේ. එහෙම නෑ එන්ඩෙන් දෙන්ඩ ඝන සංගණිකාවට යනවනම් කුලයා කරේ ඝනයා කරේ යෙදෙනවනම් ඇලි ගලි වාසයට ආලිංගනයට යනවනම් ඒක පැහැදිලිවම පේනවා මේ හරක යන්නේ කේල් ගහ කන්නද කොල් ගහ කන්නද යන්නේ කියලා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න නිකන් දල වශයෙන් කියන්න පුළුවන්. අපේ ජීවන රටාව, අපේ වචන, අපේ ක්‍රියාවලිය පුළුවන් තරම් තමන්ගේ වැඩ ටික තමන් කරන නිස්සද්ද ඒක මේ තනිව ගත කරන්න පුළුවන් වෙනවනම් අපිට පේන අපි සමාජශීලී නැති පසුබාමි පිරිසක් වශයෙන් සමාජය අපිට දොස් කියනවා. ඒකට නම් ඉතින් දෙන්න උත්තරයක් නැහැ. මොකද උඟ දෙනෙක් හිතනවා එහෙම සමාජයෙන් වෙන් වෙන්නේ එක්කෝ ඊර්ෂ්‍යා කරලා නැත්නම් වැරදිලා සමාජයට දොස් කියලා. එහෙම නැත්නම් ඉන්න බැරි කමට කියලා. නමුත් සරුවචනාංශ අපිට සාක්ෂියක් පෙන්නනවා. සරුවචනාංශයේ ඉගැන්වීම සාර්ථක වෙන්නේ පිහිටන්නේ ඝනසංගනිකාවෙන් අයින් වෙච්ච කටියටයි ඝනරාමේතාවෙන් අයින් වෙච්ච කතියටයි ඒ සඳහා මේ පැවිදි වෙන්න ඕනේ සියන්නිකාය පැවිදි වෙන්න ඕනේ රාමඤ්ඤනිකාය පැවිදි වෙන්න කියන එක නෙවෙයි දවසින් දවස දවසින් දවස තමන්ගේ ඇතුළත පිරිච්ච කතිය වැඩි වෙනවනම් සම්පත්‍ති කරගතිය වැඩි වෙනවනම් උදකලා වැඩි වෙනවනම් විවේකේ වැඩි වෙනවනම් අන්න ඒක උපමාවක් කරගෙන ඒක මනින මිම්මක් කරගෙන ජීවත් වෙන්න පටන් ගන්න කෙනාට අවුරුදු 7ක් කරන්න වෙන්නේ නැහැ කදාකත් අවුරුදු 7ක් කරන්න වෙන්නේ. අවුරුදු 7 යන්න ඉස්සෙල්ලා තමන්න මීට වැඩි හොඳ තැනක් හම්බ වෙනවා. එතකොට එන්න එන්න එන්න එන්න මේ කස කැවිලා ජවයේ ගන්න බලනවා. මොකද මේ කරන ගමන් දිගටම ඝන සංගණිකාව තුළ ඝනයා තුළ කුලයා තුළ ඇලි ගලි වාසය කරනවා නම් මේ කරන දේ අහක යනවා කියන එක නෙවෙයි තියෙන්නේ. නමුත් bitter වී හොඳ වුණාට වපුරලා තියෙන්නේ ගලක් උඩ වගේ මුල් බහින්නේ නැහැ. ඒක නිසා මේ පොදුවේ සලකන්න එපා. කෙනෙකුට කියන්න යන්නත් එපා හැමෝටම කරන්න බෑ මුගා පින් ඇති කෙනෙකුට තමයි මේක පෙරපිනක් තියෙන්න ඕනේ ඥානයක් තියෙන්න ඕනේ භාවනාවක් කෙරෙන්න ඕනේ නමුත් මේ අනුග්‍රහය කරන්නේ නැතුව කුලයා කෙරෙන් ඝනයා කෙරෙන් වෙන් නොවි කටයුතු කරන්නේ නැතුව මේ භාවනා ප්‍රතිඵල හොඳ නැහැ ගුරුවරයා හොඳ නැහැ කර්මස්ථානේ හොඳ නැහැ වෙලා හොඳ නැහැ කියපට උත්තර ලැබෙන්නේ නැහැ ඒ නිසා හැම කෙනාම ඒවත් බලන හොඳ ගුරුවරයෙක් හොයන්නේ හොඳ කමටහනක් අරගන්න. හොඳ පරිසරයක් බලන්න. බලන ගමන් බලන තමන්ගේ හිත කාය විවේකයට නැඹුරු නැත්තම් චිත්ත විවේකයක් ගන්න බෑ. මේ මේ පරිච්ඡේද ඉවර වෙච්ච ගමන්ම සර්වචනanse පෙන්ලා දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් ඝන සංගණිකාවෙන් අයින් වුණා නම් ඝන ආරාමයෙන් අයින් වුණා නම් ඒක නා උතුම් වූ කාය විවේකයේ හරහා චිත්ත විවේකයේ ලෞකික හෝ ලෝකෝත්තර සමාධියකට හිත නතුකරන වාතාවරණය සකස් කළ දුන්න මෙනවා. ඉතින් එච්චරයි අපිට අද දවසේ කාලේ හැටියට බලනකොට මතක් හඳුනා දීමක් වශයෙන් කරණ තියෙන්නේ. මම හිතනවා ඒ වුණත් ඒකෙන් අපිට යම් පාඩමක් ගන්න පුළුවන් කියලා අපි ගත කරන ජීවිතේට හැම වෙලාවෙම තමන් කරන මේ සීල ශික්ෂාව හරහා සමාධි ශික්ෂාව හරහා විපස්සනා නැත්නම් ප්‍රඥා ශික්ෂාව හරහා පුළුවන් තරම් මේ ඇතුළත පිරිච්ච ගතිය වැඩි කර ගැනීමට මේ වෙන මේ පිරිස විතර කැප වෙච්ච පිරිසක් ලෝකෙම නැහැ. මේ හැම කෙනෙකුම තම තමන් හදලාගත්තු කාලසටහනක් අනුව තමයි මේ වගේ තැනකට සම්බන්ධ වෙලා අවිලා තියෙන්නේ. ඒ නිසා කිසිම කෙනෙකුට දුප්පත්කමක් නැහැ. හොඳ පොසත්කමක් තියෙනවා. නමුත් ඒක තව තවත් ඔප්නම් වගන ඒක පැලඳගත් ආභරණයක් වශයෙන් තව තවත් විවේකී වැඩිවීමට කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක වැඩිවීම පිණිස මේ ධර්ම දේශනාව හේතු ආශනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ශිළු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා